ඒ පාඩම් පන්ති සම්බන්ධ විස්තර සූත්‍රයේ සඳහන් කරන්නේ දසුත්තර සූත්‍රය කියලා. උන්වහන්සේ සර්වචන් වහන්සේ දේශනා කරන්න දීචිතා ධර්ම කොටස එකේ පොතක් දෙකේ පොතක් තුනේ පොතක් හතරේ පොතක් පහේ පොතක් ආදි වශයෙන් 10 දක්වා පොත් 10ක් හදලා එකේ පොතේ කේන්ද්‍ර 10 දක්වා කරුණු තියෙනවා දෙකේ පොතේ කේන්ද්‍ර 10 දක්වා කරුණු තියෙනවා තුනේ ඉඳලා තුනේ පොතේ කේන්ද්‍ර 10 දක්වා කරුණු තියෙනවා ඔක්කොම පුදුම ප්‍රස්ථාර කිරිල්ලක් එනතන ලස්සනට ගොනු කිරීලක් කරලා තියෙනවා ඒ ධාත සේනාධිපති කෙනෙක් වශයෙන් සේනා සංවිධානයේදී කළ යුත්ත ශවචනාති වෙනුවෙන් මේ ධර්මය ගොනු කරලා පිදු කරලා ප්‍රස්ථාර කරලා තියෙනවා. ඉතින් එහෙම තමයි මේක අවුරුදු 2600ක් අද දක්වා ආවේ. ඉතින් ඒක නිසා අපට යම් කිසි තැනක අඩුපාඩුවක් තියෙනවා නම් හිතා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ කෑල්ල වෙන්න තිය අඩුවක් තිය මොකද ඔක්කොම හරියම සලස්මක් තියෙනවා. ඉතින් ඒ නිසා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ එහෙම කිව්වට මම හිතන්නේ දෝෂයක් එයි කියලා. ශරුවත්යන් වහන්සේටත් වඩා මේ අපි වගේ පස්චිම ජනතාව ගැන කල්පනා කරලා තියෙනවා. නැත්නම් මේ අවුරුදු 2600ක් ගිහිල්ලා අපි වගේ මේ නන්නත්තර වෙච්ච රටක ඉවදිලා කොහිදෝ යන කෙනෙකුට මේ ධර්මයේ දෙන්න ਸਰවචනාපේ ඒ වෙලාවේ වැඩටි කරලා තියෙනවා. මොකද ਸਰවචනසේ දන්නවා පාරමිතා පුරාගෙන ආපු පිරිසක් ඉන්නවා. ආනන්ද ස්වාමීන්ගේ පැත්තකටලා ඉන්න ඔක්කොම කටපාඩම් කරගන්න. අ උපාලි ස්වාමීන් වහන්සේ පැත්තකටලා ඉන්න ඔක්කොම මේ විනය ප්‍රශ්න සාකච්ඡා කරනවා. ශාරිපුත්‍ර ස්වාමීන්ගේ සූත්‍ර පිටකේ අරගෙන ඔක්කොම ගොනු කරලා හදලා ඒක ආයේ මේ කටට ගෙනල්ලා තියෙන මට්ටමට හදලා තියෙනවා. ඉතින් ඒ හිතව මහා ස්වාමින් වහන්සේලා ඒ කටයුතු කරන අතර ਸਰවඥංශය හැමදාම තමන් වහන්සේගේ තියෙන නිදහස් ජීවිතය ගත කරලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම ਸਰුවඥ වචන තමයි. හැබැයි ලස්සනට ඉදිරිපත් කිරීම අතින් මොන්නම මානවයෙක්වත් ඉතිහාසයක මෙච්චර ලස්සනට දැනුම සංග්‍රහ කරලා නැහැ. මේක තමයි පසුව ඇති වෙච්ච ධර්ම සංගායනාවලට පදනම සැලසුනේ. ඉතින් ඒ නිසා මේව හදාාරනකොට පේනවා අපි අපේ නිවන ලබා ගන්නවා. අපි අපි මේ දැනුම ලබා ගන්නවා කියනකට වඩා මේ දැනුමෙම තියෙනවා වෙනමම ව්‍යාකරණයක්. දැනුමෙම තියෙනවා අපෙන් බලාපොරොත්තු වෙන වගකීමක් මේ කාට හරි මේක තව කෙනෙකුට කියලා දෙන එකක් අවශ්‍යයි. මෙන්න මේ සංසිද්ධිය තමයි සාතනය කියලා කියන්නේ. ශාස්ත්‍ර කියන පණිවිඩය. දැන් අපි මේ පණිවිඩය ඉගෙන ගත්තොත් හොඳට අපි කාට හරි පණිවිඩ අතරමං අන්දියේක පුදුවත් යන බල නොකියුවට වැඩ කරනකොට ඕනම කෙනෙකුට තේරෙනවා මේ මිනිසයා විශේෂයි කියලා. ඒකට ඕන කෙනෙක් ඇවිල්ලා අහනවා. ඒකට ඒ පණිවිඩය යනවා. ඒක නිසා අපි පළවෙනි වශයෙන් දැන් මේ වැඩමුළුවක කරන්නේ අපේ හිතට වද්දා ගන්න එක. එහෙම නැත්නම් අපි මේක තීරුම් ගන්න එක. ඊට පස්සේ මේ ගොනු කරලා මෙච්චර ලස්සනට හදලා තියෙන්නේ මොකටද? මේක තව කෙනෙකුට ඒ විදිහට කියලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් අන්න අවල් පොතේ මෙන්න මේ කරුණු තියෙනවා. තමන් කෙරෙහි ආත්මනුකම්පාවක් තියෙනවනම් ආත්තු සිද්ධියක් කැමති වෙනවනම් කරුණා කළා ඉගෙන ගන්නයි කියලා. ඉතින් ඒ තරම් ලස්සනට මේ සම්බන්ධ වෙලා තියෙන දැනුම මේ ධර්මදීපයේ වෙන ශ්‍රී ලංකාවේවත් කවදාම සාකච්ඡාවටවත් ගන්නෑ. වණකටවත් ගන්නෑ. ඉස්කෝලේකවත් නැහැ. අඩු ගන්න සංඝය හදන්නෙත් නැහැ. ඒ හරීම සෝචනීයයි. මේ අත්‍යන්ත මේ කරුණු සංඝයාවත් දන්නේ නැහැ මොකද ඒක සඳහා අපකප වෙලා ඉන්න කට්ටියවත් දන්නේ මොකද ඒ ඇත්තට ගොඩාක් වෙන වෙන දේවල් තියෙනවා. ඉතින් අපිට මේ වගේ ඒකටම උරුම කියන සංඝයාටවත් දැනගන්න බැරි දෙයක් ඇයි මේ අහන්න සිද්ධ වුනේ අපි කර පිට පිනක් නිසා. ඒ නිසා ඒ වෙලාවේ කල්පනා කරගන්න ඕනේ මේක අපිට හැමදාම හම්බ වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා මේ වෙලාවේදී ඒකටම අප වෙලා කැප වෙලා අපි මේක පුළුවන් තරම් අහලා සුත්තමේ වශයෙන් ඊට පස්සේ මේක පුළුවන් තරම් සල්කලා සල්කලා බලලා මේක කරුණ තරහකට කියන එකක් නෙවෙයි. එහෙම නැත්නම් මේ ලාභයක් ප්‍රයෝජන සඳහා කරන එකක් නෙවෙයි. ඒ කාන්තෙම අපිට අර්ථ සිද්ධිය මේකේ තියෙනවා. ඒ කාන්තෙම මේකෙන් ලෝක සාසන සේවාවට කටයුත්තක් වෙනවා කියලා. ඒ දැනගත්තට පස්සේ තමයි භවනාව හරියන්නේ. ඒකයි අපි සූතානුග්‍රහිතය කියලා කියන්නේ. ඉතින් ඒ සඳහා කතමේ චත්තාරෝ ධම්මා භාවේ තබ්බා. පහ තබ්බා. සාරිපුත්‍ර සාන්තය අහනවා මේ යම් කිසි කෙනෙකුට තමන්ගේ හිතසුව અભිවෘද්ධිය අර්ථ කුසලය අර්ථ සිද්ධිය කැමති නම් මම කාරණා හතරක් කියන්නම් අන්නේකින් අයින් වෙන්න. ප්‍රහාණය කරන්න ඕනේ කියලා. ඒ ඒ හතර තමයි ඕග හතරක් ඒවට සැඩ වතුරු කියලා කියනවා. එහෙම නැත්නම් මහා ගංගා මහා අපි කියන්නේ ගංග මේ ගඟ පිට අර ගන්නවා කියලා ගම් වතුර ගන්නවා කියලා. ඉතින් එදාට ඉතින් ගන්දරවල ඔක්කොම හොදාගෙන යනවා වගේ. මේ සැඩ වතුර හතරක් තියෙනවා. පළවෙනි එක තමයි කාමෝගය කියලා කියන්නේ මේ ඉදුරම් පිනවීම සඳහා ඇති ආශාව කෙලවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් යම් කිසි කෙනෙකුට හිතුනොත් මේ බණ ඇහුවට පස්සේ හරි අපි මෙතුවක්කල් දන්නේ නැතුව කිරුවේ පුළුවන් තරම් ඉදුරම් පිනවන එකමයි. උදේ ඉඳලා හැන්ද වෙනකම් විවිධ જાති රූප බල බල ඉන්නවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් විවිධ જાති සද්දාසමින් ඉන්නවා. දින රැඳෙනකම් විවිධ ගඳ ගඳ જાති වෙනස් කරමින්, රස જાති වෙනස් කරමින්, ආහාර ලැබමින්, ඉඳගන්න ඇඳමිටි ඇඳුමට කොට්ට මෙට්ට වෙනස් කරමින් සුඛෝපභෝගී වෙමින්, විවිධාකාර හීනමවමින්, තොරන් ගහමින්, කතන්දර ගොතමින් ගත කරනවා. ඉතින් ධිකතෝම කාමයමයි. වෙන මොකක්වත් නැහැ. මේ මිනිස්සයයි තිරසනෙකේ කිසිම වෙනසක් නැහැ. කාට හරි හිතුනොත් ඉතින් මේ මනුස්සාත්ම භාවය වෙනසක් තියෙන්න එපායි. කිරිසනුන්ට වැඩිය. මොකද්ද කියලා මේ කාමයක ගත කරන්නේ මේ කාමයෙන් ගත කරලා සතුටින් මැරිච්ච කවුරක්වත් නැහැ. නිසා මැරෙන්න ඉස්සෙල්ලා මේ කාමයෙන් පොඩ්ඩක් ප්‍රහාණය කළ යුතු මේ කාමයෙන් පොඩ්ඩක් ප්‍රහාණය කරන්න ඕනේ කියලා හිතුණා නම් නිවනටත් වැඩිය වටිනවා. එච්චරයි කියන්න තියෙන්නේ. මේ ඉන් එහාට ලැබෙන නිවන, ඉන් එහාට ලැබෙන මේ ධ්‍යාන මාර්ගඵල එහෙම නැත්නම් මේ විපස්සනා ඥාන ඉතාම පුංචි දෙයක්. වැදගත්ම දේ තමයි මේ කාමය, කාම ඕගහින් වින් වෙන්න ඕනේ. ප්‍රහාණය කරන්න ඕනේ කියන අදහස ඇති අයට විතරයි බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. මොනම විදිහකින් හරි කාම යෝගයේ යෙදිච්ච කෙනෙක් එක බුදුහාමුදුරන් ගණදිනුකුත් නැහැ. කියන දේ ඇහෙන්නෙත් නැහැ. අපි මෙතෙක් කල් හිටියේ එතන තමයි සාසනේ. අපි හිටියේ සංසාරේ මේ ඉඳුරම් පිනවන තැනක. එතකොට අපට සද්ධර්මයක් නැහැ, සත්පුරුෂ සංසේවනයක් නැහැ. ඒකේ වැඩක් ඉවර නෑ. තාම මේ කාම සංසේවනේ. ඉතින් අපිට කොතනදී හරි මේක මතක් වෙලා කියනවා. මේක හරියන්නේ අපි මේ කාම ඕගෙන් වෙන් වෙන්න ඕනේ. ඉතින් වෙන් වෙනකොට අපි ඊයේ ධර්ම දේශනා නිමා වෙනකොට ළඟා වෙලා හිටියේ ඒ සඳහා අපි පළවෙනියෙන්ම කායික වශයෙන් අපි ප්‍රියමනාප දෙයින් වෙන් වෙනවා. ඒකට අපි කාය කාය විවේකයේ කියලා කියනවා. ඒක සාමාන්‍යයෙන් අපේ ශාසනික සඳහනේ තියෙන්නේ අබිනිෂ්ක්‍මණය. නික්ම යාම. මේ නික්මන්නේ තමන් ප්‍රියමනාප වස්තු වලින්. ප්‍රියමනාප වස්තු වලින් ශිෂ්ට මිනිසයා වැඩියෙන්ම කාමයේ ඇති කරන්න කැමැති තැන තමයි ගේ කියන්නේ. ගිය තමගේ හදලා තියෙන්නේ හැංගිලා කාමේ කරන්න. වෙන මොකටවත් නෙවෙයි. ඒ නිසා ගී ගියත් ආයම කියවට පස්සේ ඒකදී සිද්ධ වෙන්නේ අර ගේ කියන මේ පිටුලින් අතපු ගොඩනැගිලි හතරෙන් අයින් වෙන එක නෙවෙයි. හැංග සංගවි කළ යුතු ඒ කාරණා වලින් අපි පොඩ්ඩකට ඈත් වෙනවා. අපි ඒකට කියනවා ගී කියට ආනවා කියලා. එහෙම නැත්නම් අබිනිෂ්ක්‍මණය කරනවා කියලා. අන්නේ විදිහට කරන්න හිතිලා ඒක කරපු අය බැලුවොත් එහෙම ලෝක ජනගහණයත් එක්ක බලනකොට ඉතාමත්ම සුළු පිළිසයි මේ ගිහිගෙන් අයින් වෙන්න ඕනේ විනාඩියකට හරි දවසකට හරි ජීවිතයකට හරි කියලා හිතන්නේ බොහොම කලාතුරකින් කෙනෙක්. ඒ නිසා ඒ කාම ඕගයෙන් දිනීම සඳහා කටයුතු කිරීමේදී දෙන්නේ එකත කරපු එකක් ජීවිතේ කොහොක්වත් නැහැ. ඒ තරම දෙන්නේ එකතු වුණොත් කාමයට බැඳෙනවා මිසක් කාමෙන් වෙන්වීමට හිතෙන්නේ නැහැ. ඒ නිසා යන්නේ ගැළවිලා තනිජනි සතනාව. ඒක සාමාන්‍ය ලෝකයේ පවතින පද්ධතියද කරන බරපතල යුද ප්‍රකාශයක්. යම් කෙනෙක් මේ පවතින සමාජ සම්මත ක්‍රමයේ ගෘහස්ත ජීවිතයෙන් වෙන්වෙන්න ඕනේ. මං වෙන් වෙනවයි කියන එක අනිවාර්යයෙන්ම පවතින සමාජ ක්‍රමයට සදාචාරයට ශිෂ්ටාචාරයට ගෘහ ජීවිතයට කරන අභියෝගයක්. ඒ අභියෝගේ බුදුහාමුදුරනේ පටන් ගත්තේ. බුදුහාමුදුරෝ බුදු වෙන්නේ ඉස්සලා සිද්ධාර්ථ තාපසෝ ඉන්න කොටත් හතර පෙරණ මිති දැකලා අන්තිමටත් දැක්කේ. පැවිද්දෙක්. ඒ වෙනකොටත් ඒ වගේ විප්ලවීය මේ ආජීවකයෝ එහෙම නැත්නම් ශ්‍රමණයෝ කලින් ඉඳලා තියෙනවා. බුදුචානන්සේ ඒකට පොඩ්ඩක් පණපවනවා. එන්නේ මේ කාමෝගයෙන් අපි වෙන් වෙන්න ඕනෑ කියන එක ඒ කෙනාට කැමැත්තෙක් ඇති වුණොත් මිස කවදාකවත් ඒ කැමැත්ත ඇති වෙච්ච නැති කෙනෙකුට ඒ දේ කරන්නත් බෑ ඒ වෙනුවෙන් තව කෙනෙකුට කරන්නත් බෑ. ඒ නිසා අපි අතර තාම අත්‍යන්ත සම්බන්ධකම් තියෙන්න පුළුවන්. ලේ නෑයෝ නැත්නම් අපේ යාළුවෝ එහෙම නැත්නම් නෑදෑයෝ කවුරුවත් කාටවත් කවුරුත් වෙනුවෙන් අබිනිෂ්ක්‍මණයක් කරන්නත් බෑ. යන්න නැති කෙනාට ඵලයන් කියලා කියන්නත් බෑ. ඒ නිසා මේ මෙතන ඉන්න අපි ටික ගත්තොත් මේ එක්කෙනෙක්වත් තව කෙනෙක් කිව්වට මම දැනගත්තා නෙවෙයි. එතනයි මේ විප්ලවය පටන් ගන්න තියෙන්නේ. ඉතින් අපි දැන් මේ ලබාගත්ත මේ පළවෙනි ඕගෙන් වෙන්වීමට අපි ගත්ත මේ තීන්දුව පිළිබඳ ප්‍රශ්න කතා කරන්න අපේ අම්ලගෙන් තාත්තලාගෙන් දුවදරුවන්ගෙන් ප්‍රේමනාප වස්තු වලින් බෑ. ඒගොල්ලෝ දෙන්නේ අනිත් පැත්තට ඔපිනියන් එක. අපි බුදුහාමුදුරුවෝ ගාවට යන්න ඕන වහන්සලා නිසා, සත්‍තුරුෂෝ නිසා, සද්ධර්ම නිසා අපි පොඩ්ඩකට ගිහින් අතහැරියා. දැන් ඔන්න අපට එන ප්‍රශ්න වලට ඔබ වහන්සේ උත්තර දෙන්න ඕන. අනිවාර්යයෙන්ම සරුවචනංශ උත්තර දෙන්න. සරුවචනංශ උත්තර දෙනවා. ඒ මොකද අපි ඊයේ කතා කරා වගේ ඒ කිහිපය අතහරිනවා කියන නැත්නම් මේ කායි විවිකේ ලබා ගත්තා කියන මේ කෙනා පුදුමාකාර සුන්දර ලෝකයක ජීවත් වෙනවා දැන් ගිහි ගැස ඇරෙට පස්සේ මගේ ඔක්කොම කාම ප්‍රශ්න ඉවරයි කියලා. නමුත් යම් හේකින් ඒ කෙනා ගිහි අතහරව කෙනා ඉෂ්ටි වේවා පුරුෂ වේවා භික්ඛු වේවා භික්ඛුනි වේවා ඊ ගාවට තියෙන චිත්ත විවේකයට හිත යොද්දපු ගමන් වාඩි වෙලා කොටයක් උඩ වාඩි වෙලා හිත විවේකයට කරන්න ගිය ගමන් gedara දොරදි කවදාකවත් නැති විදියට කාම සංඥාව වදෙන්න පටන් ගන්නවා. ඒ කියන කවදාකවත් හිතන්නේවත් නැති විදියට කාම සංඥාව ඔද්දල් වෙච්ච තුවාලයක් වගේ වදිනවා අපි ඒකට නීවරණ එහෙම නැත්නම් පරිඋත්ථාන කෙලෙස් කියන නම සඳහන් කරනවා. ඊග අතහැරපු කෙනාට ඊගාවට මුණ දෙන්න වෙන ප්‍රශ්නේ තමයි මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ආදී වශයෙන් තියෙන මේ කාම කාමේ සංඥා එන්න පටන් ගන්නවා. එයා කවදාකවත් හිතන්නේ මෙච්චර අමාරුවෙන් දුවදරුවන් අතහැරලා ඇවිල්ලා මෙච්චර වස්තු භෝග අතහැරලා ආවට පස්සේ හිතේ මේ ඒකේ ගඳ ඒකේ පරණ හෙවණල්ල තුවාල වෙච්ච තන ආඩ්‍ය වගේ කාමච්ඡන්ද ව්‍යාපාද වැඩ කරන එක ගිහිල විතර ඉඳගෙන කාටවත් හිතා ගන්න බෑ. අවිල්ලත් ඒකේ නා චිත්ත විවිකයට වැඩ කරන්නේ නැත්නම් ඒත් අදාළ නැහැ. යම් කෙනෙක් චිත්ත විවිකයට වැඩ කරනවා නම් ලබාගත් කාය විවිකයේ උසස්ත්වයටපත් කරන්නේ බුදුමාකාර විදිහට මේ නීවරණ නිවන ආවරණය කරන දේවල් එහෙම නැත්නම් මේ පරිඋත්ථාන කියලා කියන්න පටන් ගන්නවා. ඉතින් යම් කෙනෙක් ඒක ඒ පරිඋත්ථාන කෙලෙස් එන බව දැනගත්තට පස්සේ හැම කෙනෙකුටම හරිම පශ්චාත්තාවයක් එනවා. මෙච්චරත් අමාරුවෙන් ගිහි ගිය අතහැරලා ඇවිල්ලා ඔන්න අපිට හම්බුනේ මොකද්ද? වෙනදටත් වැඩිය හිතට පීඩා දෙන නීවරණ ධර්ම. නමුත් කාට හරි යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් එයාට බුදුහාමුදුරු පුංචි සතුට වෙන්න කාරණාවක් කියනවා. නීවරණ කියලා කියන්නේ කාමය නෙවෙයි කාම සංඥාව. කාමයට වැඩිය කාම සංඥාව දරුණු අඩුයි. එසන් නීවරණ තියෙනවා කියන එක සතුට වෙන කාරණා. මගේ හිතේ කාමේ නෑ දැන්. කාමේ කියනකන් නීවරණෙ නෑ. මේ කාමයාගේ හේවණල දැන් තියෙන්නේ. ඒ නිසා සාමාන්‍ය ස්වරූපේ තමයි නිසුපදේශ ලැබිච්ච කට්ටිය. නීවරණ වලට තරහ වෙනවා. නීවරණත් එක්ක ගැටෙනවා. නීවරණත් එක්ක වෛර කරනවා. ඒක සර්වඥාන්සේ කියන්නේ වෛර කරලා යායින් කරන්න බෑ. අපි දැනගන්න ඕනේ ගෙදර දොරේ ඉනකොට අමුදරුවන්ෙක් ඉන්නකොට ওই නීවරණ ප්‍රශ්නයක් නැහැ. ගෙලින්ම කාමේ. දැන් අයින් වුණාට පස්සේ කාමයේ හේව නැල්ල කාමයේ සංඥාව ඒකේ ආඩේ එනවා. මේකට වෛර කරන්න කරන්න එක වැඩෙනවා. ඒ විදුවට කරන්න තියෙන රූප කර්මස්ථානෙට ඔළුව හිත දානවා. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකට හෝ ආස්වාස් ප්‍රසවාසයට හෝ සක්මන් කරනවා කියන එකට හෝ වම දකුණට හිත දාන්න ගියාම ඒ කිසිම චිත්තක්ෂණයක් අරමුණක හිත තියාගෙන තියෙන චිත්තක්ෂණයක් පහසෙන් නම් කරන්න බෑ. කටුසෙගේ පිට උඩ කොළඳටයක් තියන්න හදනවා. දුවන අස්සෙක් උඩ අලුගෝ ගෙඩියක් තියන්න හදනවා. කැලේ හිටපු කුළුමී හරකෙක් ගෙනල්ලා ගම්මැද්දක බැඳගත්තා වගේ පිස්සුවෙන්චි වඳුරෙක් රිලවෙක් අත්ෙන් අතට පයින්නා වගේ පුදුමාකාර විදිහට හරි අමාරුයි එක චිත්තක්ෂණයක් හෝ මේ අරමුණේ හිත පාත්තන්න. මේ සර්වචනාසයේ තියෙන්නේ ආරග්ගේ සාසපෝ කියන උපමාව කෙලින් කරපු ඉදිකට්ටක් උඩට අබහුරක් කරගෙන වැක්කිරුවොත් කවදද අහනවා අබෑටයක් අර උද්දිකට්ට උඩ බැලන්ස් වෙන්නේ. සමතුලිත වෙන්නේ. කොච්චර වැක්කරුවා සමතුලිත වෙන්නේ ඒ වගේ තමයි මේ කාමයේ අයින් කරලා මේ කාම සංඥාවෙන් බැටකන කෙනා ඒකට තියෙන එකම පිළියම වශයෙන් මේ කයේ හිත තියන්න ඕනේ. එහෙම නැත්නම් මේ කයේ හිත තිබ්බ බවට තියෙන මේ ආශ්‍රව ප්‍රසවාසයේ හිත තියන්න ඕනේ. එහෙම නැත්නම් මේ සක්මනේ හිත තියන්න ඕනේ. නැත්නම් සක්මකට වම දකුණේ හිත තියන්න ඕනේ. නැත්නම් එදිනෙද වැඩ කරනකොට මොකද්ද මොන චේතනාවෙන්ද තමන් කටයුතු කරන්න කියන එක හිත තියන්න ඕනේ. නැත්නම් ඒ ඉරියව්ව හිත තියන්න ඕනේ කියලා. ඒකට අපි කියනවා කමටහන් දෙනවා කියලා. ඉතින් මේ කමට කමටහන්ට උත්සාහ කරනකොට තේරෙනවා අපි මෙතෙක් කල කණ්ඩ දීපු බොණ්ඩ දීපු සතසලස මේ හිත කිසිම විදිහකින් අපේ වැඩේට සහයෝගය දෙන්නේ නැහැ. ඒක තන්නේ කරන අපිට විරුද්ධව හරි ආදෝක හේතුලකේ. ඒක නිසා කාම සංඥාව තේරුම් අරගෙන කාම සංඥා දුරු කරන අදහසින් රූපාරම්මණයකට හිත දාන්න ඕනේ කියලා යම් කිසි කෙනෙකුට ඇහෙන්නවත් බුද්ධෝත්පාද කාලෙක විතරයි. අබුද්ධෝත්පාද කාලවලට අපි බීජය අතහැරියාට අපිට කවදාහකවත් නීවරණ එයි කියන එක කියලා දෙන්න කෙනෙක් ඇත්තෙත් නැහැ. නීවරණ ආවට පස්සේ ඒක නීවරණ අයින් කරන ක්‍රමයක් ඇත්තේ නැහැ. ඒ වෙනකොට තියෙන්නේ රූප කර්මස්ථානෙට හිත දාන්න ඕනේ කියන මේ පුංචි කාරණාව කියලා දෙන්න බුදු කෙනෙකුට අර කාටවත් බෑ. මොකද කවුරුවක්වත් හිතන්නේ මේසා වද දෙන නීවරණ නැතිකරන්න නීවරණත් එක්ක කතා කරලා බෑ. ඒ වෙනුවට කළ යුතු දේ තමයි ඉරියවට හිත දාන්න. ආනපානට හිත දාන්න. වම දකුණ හිත දාන්න. ශක්මන්ට හිත දාන්න. ඉරියවට හිත දාන්න අනික් වැඩවල කියන එක අද වුණත් මේ බුද්ධෝත්පාද කාලේ මේ මේ බුද්ධ ධාසන අවුරුදු 2600 කියලා තිබුණත් කෙනෙකුට කියලා දෙන්න බෑ. කිව්වට ගණන් ගන්න නැහැ. බැරිකම නිසා නෙවෙයි. ඒ කිසි කෙනෙක් හිතන්නේ මේ වර්තමාන හිත පැවැත්වීම තමයි නීවරණ වලට දෙන සිත උත්තරේ කියලා. හිත පැවැත්වන්න බැරි නිසා නෙවෙයි. ඉතින් අපි හිතමු කොහොමද කියලා කියලා කටක වෙනකන් කියලා හරි එක්ක බුද්ධ ගෞරව නිසා හෝ එහෙම නැත්නම් ධර්ම ගෞරව නිසා හෝ සංඝ ගෞරවය නිසා හෝ නැත්නම් මේ කිව්වට කීකරු වෙන සීල ගෞරවය නිසා හෝ මම මේක කරලා බලන්න ඕනේ. එන්නේ එන්නේ ටික ටික ටික ටික මේ ඉන්න ඉරියව්වේ හිත තියන්න ඕනේ. නැත්නම් ඉරියව්ව ඇතුලේ තියෙන මේ ආනපාන බිම්බිම ඇකිලිම හිත තියන්න ඕනේ. ඒක රක්පණේ හිත තියන්න ඕනේ. මම දකුණ හිත තියන්න ඕනේ මේ කාරණා තේරුම් ගත්තයි කියලා හිතමු. මේ වෙනකොට තාම නෑ. මොකද තාම ඉන්නේ වැඩමුළුවේ පළවෙනි ජීවන දවසින් තාමත් අර නීවරණ නැති කිරීමේ විශේෂ උපක්‍රම හොයගෙන හිත හිත හිත තමයි හොඟ දෙනේ තියෙන්නේ. නමුත් එක උපක්‍රමයක් තියෙන්නේ. ඒක රූප කර්මත්තානක තියන්න ඕන. දැන් අද ධර්ම සාකච්ඡා වේලාවේදී සමහර ඇත්තෝ දන්නවා හිඳගෙන ඉන්නකොට මානසිකාරයේ යෙදිය යුතු තැන. සක්මන් කරනකොට මානසිකාරයේ යෙදිය යුතු තැන. සමහර දවස් හතම ඉඳලත් යනකොට අහනවා අනේ ස්වාමීන් වහන්සේ මොකද්ද කරන්න ඕනේ කියලා කියන්නකෝ වාඩි වෙලා. යන දවසේ අහන්නේ සක්මන් කරනවා මොකද්ද කරන්න ඕනේ කියලා කියන්නකෝ. ඒක මොකද යා පිළිලා පිළිලා පිළිලා මුළු දවස් හතේම නීවරණ බැට කාලා. එයා හිතන්නේ මේකට වෙනමම ක්‍රමයක් ඇති. මේ ස්වාමීන් වහන්සේ තියානින්නවා දෙන්නේ නැහැ. යනකොට කියනවා අඬලා යනකොට හරි මේ පොඩ්ඩක් අපිට කමටහනක් දෙන්නකෝ කියලා. ඉතින් ඒක උදාර දවස් හතෙම කිසි වැඩක් වෙලා නැහැ. අපි දී යුතු කමනාන තමයි. මුලින්ම දීලා තියෙන එක ඇහිලත් නැහැ, දන්නෙත් නැහැ. ඒ නිසා යම් දවසක අපි හිතමු යම් කෙනෙකුට මේ වර්තමානයේ හිත පවත්වන වෙලාවේ කාමෙත් නැහැ, කාම සංඥාවක් නැහැ. මේක කාවුත් කරන දෙයක් නෙමෙයි මම්මයි කරන්න ඕනේ කියලා මේ ක්ෂණ මාත්‍රේ තේරුම් ගත්තයි කියලා. ඒ නිසා මානසිකාරයේ යෙදියොත් මොකේද කියලා තේරුම් ගත්තයි කියලා හිතමු. එතකොට එයාට තේරුණොත් මෙහෙමනම් මට දවසේ ඊට වැඩිය තව චිත්තක්ෂණයක් වර්තමානයේ අරමුණේ හිත පවත්වන එකට බාධාවක් නැහැ. මේක නම් කල යුත්තේ ශක්මණේ මීටදී තව එක පියවරක් තියන්න මට බාධාවක් නැහැ. එදිනදා වැඩ කරනකොට කනකොට බොනකොට යනකොට එනකොට පිට බලනකොට ඉස්සරහා බලනකොට ඒක දැනගන්න මම ඉන්නේ ඉරියව්ව කියලා දැනගන්න බාධාවක් නැහැ. සැකේ තමයි ප්‍රශ්නේ. කවුරක්වත් හිතන්නේ මේ ඉරියව හිත පැවැත්වීම මේ ප්‍රධාන කාම සංඥාට දෙන්න තියෙන උත්තරේ කියලා. අපි හිත මේක බාරගත්තයි කියලා. ඒක බාරගත්තා නම් භවනා වැඩමුළුවේ ජීවිතේ 50ක ප්‍රශ්න ඉදරයි. නමුත් ඒක පැත්තක් තියෙනවා. එහෙව් කෙනා කවුරු වගේ කෙනාද මම වාඩි වෙච්චාම මෙන්න මේකයි බලන්න ඕන කියලා දන්න කෙනා. මම සක්මන් කරනකොට මෙන්න මේකටයි හිතේ ජීවිතය කියලා දන්න කෙනා. නැත්නම් කනකොට, යනකොට, එනකොට ඉස්සරහා බලනකොට පස්ස බලනකොට අසනමනකොට දිගාරිනකොට සංඝහතිය ගන්නකොට පාත්‍රය ගන්නකොට හිත පවත්තන්න ඕනේ මොකේද කියලා දන්න කෙනා ඒක රකින්ද ඒ උපයා ගන්නා ලද චිත්තක්ෂණේ රකින්ද එයාගේ අනිකුත් ඇවතුම් පැවතුම් වලින් ආරක්ෂාවේ ඉදු ක්‍රමයක් තියෙනවා. ඒක හරියට කියන්නේ දරු ගැබක් හටගත්ත මමක්. ඒ දරු ගැබ රැකෙන්න නම් පෙන්කෙලින්න බෑ දැන්. සෙල්ලක්කාරකම් කරන්න බෑ. ඒක වුණොත් ගම්ස වෙන්න ඉඩ තියෙනවා. එයා දැනගත්තොත් දැන් මං ගැබ් බැරගෙන ඉන්නේ කියලා එයා දරුගබ රකින්නා වූ කුලකාන්තාවක්සේ එහෙම නැත්නම් දරුගබක් රකින්න රාජමහේෂිකාවක්සේ ඒ දරුගබට කළ යුතු උපස්ථාන ඒ අම්මට තේරෙන්නේ නැහැ. එයාගේ අත්තම්මට තමයි තේරෙන්නේ. එයාගේ කිරියම්මට තමයි තේරෙන්නේ. ඉතින් ඒකට ගැප් පෙරහැර පාලා යාට කිරිමව් කර දෙනවා රජවරු. මොකද මේ බඩේ ඉන්න එක තමයි ඊගාට රජ වෙන්නේ. මේ දරු පැටියෙක් නෙමෙයි දරන්නේ රජ පැටියෙක්. ඒ නිසා මේ දරු ගැබට දරකන සැලකිල්ල රජපෞල් වල හරි වැඩි දෙක තමයි මහේශිකාව ගැබ් ගත්ත ගමන් අන්තපුරේ ඉන්න අනෙක් සියලුම ස්ත්‍රීන් මෙයාට වහ දෙනවා. ඒක ඉතින් ඒක බොහොම ප්‍රසිද්ධ කාරණාවක්. මොකද මේ ගෑණිට ගහලා වැඩක් නැහැ. හම්බෙන්නේ දරුවට වහදෙන එකයි. ඒ හැම කෙනාම කියනවා ගැබක් පිළියොත් මට කියත් බෑ. ඉතින් මේ අම්මනි කියා බෑවොත් කප්සල්. එකක් එකකින් අරසා වෙන්න ඕනේ නිකන් Taman ඉස්සර වගේ බෑ දරුගබක් රකින්න මවක් වගේ රැකෙන්න ඕනේ. මේකට හොඳ ලස්සනම උපමාවක් දෙනවා අටුවාචාරින් වහන්සේ වෛශ්‍යාව කරනම් දරු ගැබ හිටියේ වෛශ්‍යාවට එකම දෙය යෝනේ ඉක්මනට ගබ්සා කරගන්න ඕනේ නැත්නම් පිරිමි කැමති වෙන්නේ නැහැ. ඒ නිසා රාජමහේසිකාව දරුගබ රකින්න කොච්චර උනන්දු වෙනවද? ඒහා සමානම දරුගබ විනාශ කරන්න වෛශ්‍යාවක් කරදර දරුගබට මේ තප්ස කරන්න උත්සාහ කරනවා. ඒකේ මේ යෝගාවචරය දන්නවනම් මොනම ක්‍රමයකින් හෝ මේ වාඩි වෙච්චාම මම මෙන්න මෙතන හිත තියන්න. ඒක මට පුළුවන්. මම මුළු ජීවිතෙම සීලෙම වග වෙනවා පුළුවන් තරම්. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. වැඩි මනක් ඕන නම් ඉඳගෙන ඉන්නකොට දැනෙන ආනාපානය තව ඩිංගිත්තක් කියන. සක්මන් කරන පුළුවන් තරම්මම ඉඳගෙන නෙවෙයි මම සක්මන් කරනවා කියලා දාන්න. ඒ මදිවට තව වැඩි මනක් දාන්න මම මේ දන්නේ කොහොමද? ඒ මට වම තේරෙනකොට තේරෙනවා. දකුණට තේරෙනවා කියලා. මෙන්න මේ මානසිකාරකමේ දැනගත්ත ගමන් මේ යෝගාවචරයා දරුගබක් රකින්න රාජමහේසිකාවක්සේ කිරිවදින ගොයමක් රකින්න ගොවියෙක්සේ ඒක රැක ගැනීම සඳහා කළ යුතු කාරණා ටික එනත මේ ගබ්ස නොවීම සඳහා කළ යුතු කාරණා ටික වෛශ්‍යාවක් ගැබ පහ කිරීම සඳහා කළ යුතු කාරණා ටිකයි අතර කොච්චර වෙනසක් තියෙනවද කියලා හිතාගන්න කියලා මම මේ බණ අහන අයට ඉඳ තියෙනවා. රාජ මහේතිකාවක් නම් දර්ගබ රකින්න උපයවර ගන්නවා. වෛශ්‍යාවක් නම් පුරුෂා පුරුෂෝ කැමති නෑ දරුගබ්බ තියෙන කාන්තාවට යා දරුගබ්බ ගම්ස කරනවා. ඒ නිසා සාරිපුත්‍ර සාංශිකම තියෙනවා බද්දක සූත්‍රය කියලා සූත්‍රයක්. උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට තමන්ගේ අර්ථ සිද්ධිය කැමති කෙනෙකුට මේ මැරෙන්න යන වෙලාවේදී නම්බුකාර මරණයක් අවශ්‍ය නම් එහෙම නැත්නම් සදාචාරාත්මක මරණයක් අවශ්‍ය නම් එයා මෙන්න මේ විදිහට හැසිරෙනවා. ඒක ගැන දන්නේ නැත්නම් එයාගේ මරණයේදී තාමත්ම පශ්චාත්තාප වෙන දුක්ඛිත මරණයකටපත් වෙනවා. මේක <clears throat> හරියට කියනවා නම් ඔටේ දරුගබ රැක ගන්න ඕන නම් මෙන්න මේ කාරණාවල් ටික කරන්න එපා. ඔබ මේ දේවල් කෙරුවොත් ගබ්ස වෙනවා. ඒ වගේම මේ ජීවිතය මරණයේදී ඊටාම දුක්ඛිත තත්ත්වයටපත් වෙනවායි කියලා කාරණා හයක් පෙන්නලා තියෙනවා. Tamange හිතසුව කැමති යෝගාවචරය විසින් නොකල යුතු හයක්. කම්මාරාමෝ හෝති කම්මාරතෝ කම්මාරාමතානුයුක්තෝ. අපි ගම් මේ භාවනා වැඩ පිළිවෙලදී හරි කමන්නේ. නානා ප්‍රකාර වැඩ කර කර කය වේසමින් කර්ම කර්මාන්ත සඳහා රාමයක් කැමැත්තක් කම්මා රතෝ ඒ සඳහා රතිය එයි යෙදී ගත කරනවා නම් අර වර්තමානයේ හිත පවත්වපු චිත්තක්ෂණින් ඇති වෙච්ච අර එකලස මේ ක්‍රියාකාරකම් වැඩිකම නිසා අනිවාර්යයෙන්ම හැලහැප් වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි මේකටත් උදාහරණයක් වශයෙන් මැටි ටිකක් අරගෙන වතුර වීදුරකට දාලා වතුර වතුර ටිකක් දාලා කලවම් කරලා කලවම් කරලා <clears throat> කබඩයක් උඩ තිබ්බොත් ඒක එන්නේ එන්නේ තැම්පත් වෙනවා. ඒ ඒ රොන් මඩ දැම්පත් වෙන්න සුමානයක් විතරයි. හොල්ලපු ගමන් ආය විසිනවා. අච්චර වෙලා තැම්පත් වෙලා තිබුණාට එක සැරයක් හෙල්ලිච්ච ගමන් ආය විසිනවා. ඒ නිසා මේ තැම්පත් වෙච්ච එක තැම්පත් වෙන්න දෙන එකක් අවශ්‍යන එකක් බැලුවොත් සුමානයක් තැම්පත් වෙච්ච එක එක චිත්තක්ෂණයක් ගැසිච්ච ගමන් ඉවරයි. ඒ වගේ මේ ඇති කරගත්ත මේ එකලස ඒකට සමානව පස්සද්ධිය කියන වචනේ පාවිච්චි කරනවා. ඒක කැඩිලා යන්න, ඇවිස්සෙන්න වෙලා යන්නේ නැහැ. ආයේ ගත්ත තත්තර ගන්න ආයේ සමානයක් විතර ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා යෝගාචරය අර දරුගබක් රකින්න මවක් වගේ ඒ Taman අර වරින් වර හෝ ඇති කරගන්නා වූ මේ වර්තමානට එළඹ සිටින සතිචිත්තක්ෂණය. අපි දැන් තංගිය මේකට ක්ෂණ මාත්‍රය කියලා. සති මාත්‍රය කියලා. එහෙම නැත්නම් අපි චිත්තක්ෂණය කියලා. ඒක රැක ගන්න විදිහට තමන්ගේ කය හසුරව ගන්න දන්නේ නැත්තම් හොදෝද මඩේ තන මඩේ දාන කෙනෙක් වගේ මෙතනදී හදා ගන්නවා ආයෙදිට ගමන් නගනවා. ආරක කලවම් වෙනවා. එනිසා කම්මා රාමෝ හෝති කම්මා රතෝ කම්මා රාමතා අනුයුක්තු. එනිසා මේ භාවනා කරන කෙනා තමන්ගේ එදිනදා වැඩවල ක්‍රියාකාරකම් වල නැවතිල්ල කරන ගතියක්. නිශ්ශබ්දව කරන ගතියක්. සතියෙන් කරන ගතිය පරියන්ගෙන් පිට නැත්තම් කොච්චර උපයාගත්තත් ඒක නිකන් වැල් ගැඩවිල්ලෙක් කරලා කාන්තාරයකට දැම්මා වගේ. එනිසා පෙට්‍රෝල් ටිකක් කරන මේ පීරිස් එක තිබ්බා වගේ හුලකට ගහගෙන යනවා. මොනවා වෙනවද කියන දා ඉතින් යෝගාවචර කොච්චර ආසාවෙන් භාවනා කරත් කොච්චර මේ වර්තමාන හිත පැවැත්ම හැටි දන්නව දැනගත්තත් ඒ පරියන්කෙන් පිට සක්මණෙන් පිට වැඩවලදී ඒ නැවතිල්ල වැඩ කරන ගතිය. නිශ්ශබ්දව වැඩ කරන ගතිය. සතියෙන් වැඩ කරන ගතිය නැත්නම් එයා වෛශ්‍යාවක් දරුගව මේ ගබ්ස කරන්න කටයුතු කරන්නෙක් වගේ තමයි පේන්නේ. ඒ නිසා යෝගාවචරයට භාවනාව හා සමානව අනිකුත් ක්‍රියාකාරකම් සමාජශීලී කටයුතු කරනකොට ඒ භාවනට අනුග්‍රහ පිණිස කරන්න දන්නේ නැත්නම් ඒ මේ කතමේ චත්තාරෝ ධම්මා පහතබ්බා කියන වගේම පෙන්නවා සාරිපුත්‍ර සාන්ති මේ දසුත්තර සූත්‍රයේම ආන භාගීය කාරණා හතරක් එයා කාම යෝගී වෙනවා මේ කාමයේ අයින් කරන්න එක පැත්තකින් මේ චිත්තක්ෂණය උපයනවා අනිත් පැත්තෙන් ගිහිල්ලා උඩ පනිනවා දඟලනවා කය අවසන් ගිය ගමන් අර ඇති කරගත් එක තිබුණ තැන ලකුණක් නැති වෙන්න නැති වෙනවා ඒ නිසා කාම යෝගී කෙනාගේ ඇති දඟලන ගැටම තමයි පළවෙනි අවුරුදු 10 දී බබාට වැඩිය 10 ඉඳලා 20 යනකම් ක්‍රීඩා දශකයට ගියාම පොඩි දරුවෙකුට නිකන් ඉන්න බෑනේ. දඟලනවා දඟලනවා දඟලනවා දඟලනවා. ඊට පස්සේ වර්ණ දශකයට ගියාට පස්සේ ඉතින් බ්‍රේක් dance උත්තර ಭಾರತೀಯ සංගීතයයි අර නැටුමයි මේ නැටුමයි දාගෙන අරක සම්පූර්ණ නැටවිල්ලක් නේද තමයි. දෙමාපියොත් මේ නැටවිල්ල දරුවන්ට කැමතිනේ. භක්ති ගී කියන්න ඕනේ. නටවන්න ඕනේ. ඉතින් නටවමු. මේ මේ නටවපු නැටවිල්ල අය තන්පත් වෙන්න කොච්චර කල් ඇයිද? ඊට පස්සේ වර්ණ දශකයේ ඉඳලා බල දශකයට ගියාට පස්සේ ඉච්චීම වැඩ පෙන්වන්න හදනවා අයියා වෙන්න හදනවා අක්කා වෙන්න හදනවා මේ ක්‍රියාකාරකම් කෙරුවාම අර භාවනාදී ඇතිවෙච්ච චිත්තක්ෂණයක් හෝ දාන්න නැත්නම් ගැප් ගත්ත මවක් වගේ දරුගබ රැකිය යුතුව වෙනුවට මේ දඟලන දැඟලිල්ලයි මේ දෙක එකිනෙකට සහයෝගයේ විදිහට වැඩ කරනකොට ඒ පුද්ගලයා දන්නේ නැත්නම් මේ මම යෝගාවචරයක් බව. මම නැවතිල්ල වැඩ කරන්න ඕනේ බව. මම නිශ්ශබ්ද වැඩ කරන්න ඕනේ බව. මම සතියෙන් වැඩ කරන්න ඕනේ බව. මෙතින් ඒ කාන්තාරකේ ලියලා දාපු වැලකැටිය වැරවිල්ල වගේ නැහින්ද වෙනවා. ඒ මිනිස්යාට ඒ බුදුන පඬිස්සංශ කියන්නේ gedara dora ජීවිතේ සැපත් නෑ, භාවනාව සැපත් නෑ, දෙලොක්ම දිහිර වෙලා ගන්න කෙනෙක්. ඕන තරම් භාවනා මධ්‍යස්ථාන ගියාම මේ කට්ටිය දැක්කයි. බොහෝම උනායි භාවනා කරනවා. ඊට ගිය ගමන් ආයෙ හැංගුම් මුදාහැරලා දඟලන්න පටන් ගන්නවා. ඉතින් කොච්චර දෝ කියනවා උඹ කරපු වැඩේට ගෞරව වෙන්න නම් අනික් වැඩවලදීත් කයේ දඟලිල්ල පොඩ්ඩක් අඩු කරන්න. ඉතින් උංගදිනේ හිතනවා මේ අපිට නීති දාන්න දෙනවා. අපි මේ ස්වාධීන පුද්ගලයෝ ඔබ කවුද අපිට නිද්දාන් දෙන්නේ? ඉතින් ඒක නිසා ලොකු විවස්ථාමය එකඟතාවයට එන්න ඕනේ මෙතෙන් ආවට පස්සේ අපි පොඩ්ඩක් වෙනස් වෙන්න වෙනවා. ඒක බුදුසසුන දසුත්තර මේ දසධම්ම සූත්‍රයේ කියන පැවිද්දට අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝති අභින්නම් පච්චවේකිතා මේ අනික් කිහියක් නටන්න නැති නටන්න බෑ අපි දැන් මේ යෝගාවචරයක් වෙන්න හදනවා සතියට තනක් දෙන්න හදනවා කාමෝගෙන් අයින් වෙන්න හදනවා ඒක හරි ගිහිලා තියෙන එකන ආන්නේ විදිහට මේ කම්මා රාමෝ හෝති කම්මා රතෝ කම්මා රාමතානුයුක්තෝ කියන විදිහට මේ කය නටවන නලවන පිනවන සලිත ලලිත ගති වලට යන්න ගියොත් භාවනාව කරලා tempat වෙන එකයි මේකේ ඇවිසිලා බලනකොට පිස්සු හැදලා නතරුණත් ඇති පිස්සු හැදලා නතරුණත් ඇති එයි මේක දෙක දෙපැත්තට අදින්න ගත්තාම කොහොමද මේක දන්නේ දෙක භස්සාරාම හෝති භස්සාරතෝ භස්සාරාමත අනුයුක්තෝ කතා කරන්න තියෙන ආසාව විලාවක් හම්බු වෙච්ච ගමන් එක එක නැති කතාව ඉතින් භාවනා මධ්‍යස්ථානවලට ඉන්නේ කට්ටිය මේ අන්තර් සම්බන්ධතාවය ඇති කරගන්න. කොහින්දලා දාවේ කතෝලික එක්කනේ අනේ කොහොමද බුද්ධඝමට ආවේ? ඇයි මෙතෙන්ට ආවේ? මේ ට්‍රේන හොද්දගන්නේ නැද්ද? ඉතින් කුචු කුචු කුචු කුචු කුචු කුචු කුචු ගාලා පටන් අරගන්න. පටන් අරගත්තට පස්සේ ඒකල බුදුම පන්දිසාංශ කියන ටික මේ මොකද මේ යාත්‍යන්තර භාවනා මධ්‍යස්ථාන නිසා ගොඩාක් හටවල් වලින් කට්ටිය එකතු වෙනවා. ඒ විදිහට එක එකනාගේ ප්‍රේම සම්බන්ධකම් පටන් අරගන්නවා. ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා මම උඹලට කියන දේ තේරුම් ගන්න ඕනේ නම් පරියන්කයට යන්න ඉස්සලා විනාඩි 5ක් කතා කරලා යන්නයි කියලා කියනවා. පරියන්කයට ගියාට පස්සේ හිත විනාඩි 10ක් කතා කරනවට කතා කරපෙන්න ගැන. දින්නේ කියලා කතාව අහපු එකාගේ චිත විනාඩි 10ක් කතා කරනවා. කතා කරපු එකාගේ චිත විනාඩි 10ක් කතා කරනවා. ඊට පස්සේ කියනවා හිත යනවනේ පිට. හිතවිලි එනවනේ. ඉතින් මේකට මේ අනුග්‍රහය ඒක නැත්නම් කාම යෝග වෙනවා. කතාව කියන්නේ කාම යෝගයක්. රේඩියෝ එකක් ගත්තාම උදේින්ද හැන්ද වෙනකම් කතා කරනවා. ටෙලිවිෂන් එකක් ගත්තාම උදේින්ද හැන්ද වෙනකම් කතා කරනවා. දැන් ගෙදරක් හදන්න බෑනේ ටෙලිවිෂන් නැ නැතුව. ඉතින් ගෙදරක් නෙවෙයි ඒව නයි හුඹහක් තමයි. අනිවාර්යයි ටෙලිවිෂන් එක. ඒක තියෙන්නත් ඕනේ එනකොටම පේන්නේ ඉස්සරහින්ම තියෙන්නත් ඕනේ. අල්ලපු ගෙදරට ටිකක් ලොකුවට තියෙන්නත් ඕනේ. රේඩියෝ එකක් තියෙන්න ඕනේ. නිතරම මියුසික් තියෙන්න ඕනේ. මේ ලංකාවේ තාම ටිකක් අඩුයි. ඒ පිටරට කට්ටිය කොයි විලායත් යන පොරොප්පයක් ගහගෙන මැෂින් එකක් තියාගෙන දුවන කොටයි, බයිසිකල් බයින කොටයි, එලවන කොටයි කොයි වෙලාවෙත් කනට ශබ්ද දාගල තමයි යන්නේ. එහෙම නැත්නම් කතාව. ඉතින් මේ භාවනා කරනකොට මේ කාම ඕග ගැන දැනගෙන ගීගේ අතහැරලා මෙච්චර ලස්සන නම්බුකාරක වැඩක් කරපු මිනිසයාට කලාතුරකින් හෝ සතිය පිහිටන කෙනාට කිව්වොත් ඔක උපයන එක වෙනම දෙයක් මිනිස්සුયો ඔක ආරක්ෂා කරන එක වෙනම කතාවක්. උත්හාන සම්පදා වෙනයි ආරක්ෂක සම්පදා වශයෙන් කතා නොකර හිටපන් කියලා. සමහර වෙලාවට රිට්ටිටකින් ඉලවන්න වෙනවා. මොනම තාලෙන්වත් කිව්වට අහන්නේ දෙන්නේ කෙටි ගමන් කතාවක්. තමයි මේ පිරිවින්ඩත් එළිය දෙනවා. ඒ සාමාන්‍යයෙන් ගොඩක් ඔය ඉත්‍රිලිංගයත් එක්ක යන දෝෂයක් තමයි තියෙන්නේ. පිරිවින්ඩ සමාලාට එනවා දෙන්න දෙන එක තුල කුටු කුටු කුටු කුටු ගන්න පටන් ගන්න. ඉතින් ළඟට ගිහිල්ලා හරියට අර මනින්නේ ඒ දෙන්නට මේ මරණීය දඬුවම් කළ යුත්තරම බරපතල වැරද්දක් කියලා නෑ. කතාව කියන්නේ වැරද්දක් නෙවෙයි. මේ කතා කරන්නේ යෝගාවචරෝ ගැන. මේ කතා කරන සතිය පිටුම ගැන දන්න කෙනාට ඒ උපයා ගන්නාලද චිත්තක්ෂණේ ආරක්ෂා කිරීමට වෛශ්‍යාවක් වෙන්න එපා. දරු ගැබක් රකින්න රාජකන්‍යාවක් වෙන්න. එහෙම නැත්නම් කිරිවැදෙන ගොයමක් රකින්න ගොවියෙක් වෙන්න මේ උපේන දේ රකින්න. ඊගාට නිද්දාරාමතා. උඟ දෙනකොට මේ කතාව සහ ක්‍රියාව අඩු වෙච්ච ගම හිතගෙනත් ඉඳනවා ඉඳගෙනත් ඉඳනවා. භාවනා මධ්‍යස්ථාන ඩබාම උදේ කාලත් බුදියන. දවල් කාලත් බුදියන. ඒ මොන දෙයකින් දැන් හැඟ ඇවිස්සෙන්නේ නැන්නේ. එයා පුදුමාකාර විදිහට ඉන්ද්‍රියගත කරන්න පටන් අර ගන්නවා. ඒක මේ දැන් මේ වගේ දවස් හතරකට හතරකට ආපුවම මේක එනවා අඩුයි. නමුත් පැවිදි වෙච්ච කට්ටිය දිහා බලනකොට කාල නිදියන එක කලා නිදි. වෛද්‍ය කලා නිදි කියලා බෝඩ් ගහලා දෙන්නේ. ඒ වගේ අපේ කට්ටියත් කාල නිදි තමයි. හුද්දට කනවා. කාලෙ පුතියකයි. ඉතින් කය තැම්පත් කරලා තියෙනවා, ඒ වචනේ තැම්පත් කරලා තියෙන ගොඩාක් කුසල් සිද්ධ වෙයි කියලා හිතනවා කාලපතිය ගත්තා. ඒ නිසාම සාරිපුත්‍ර සාන්දේ කියනවා මේ කයත් තැම්පත් කරගන්න වචනේ පිටින්නත් එපා. හැබැයි ඒ හම්බෙච්ච අල්ලපනල්ල බුදියන්න යන්න එපා. නිදාගත්තොත් කාම යෝගී වෙනවා. මේ උපයා ගන්නලද කාම ඕඝේ නැතර කරගත්ත අවස්ථාවේ තියෙන අවදිගම නිදාගන්න එක නෙවෙයි. ඒෂා නිද්දාරාමතා කරන්න එපා කියලා කියනවා. ඊගාවට ඝන සංගණිකාරාමතා. සෙනගත් එක්ක ඉන්න තියෙන ආසාව. හැම වෙලාවෙම සමාජශීලී වෙන්න තියෙන ආසාව. එහෙම නැත්නම් මේ හුදේකලාවට විරුද්ධ ගතිය. විවේක වෙලා Tamange වැඩක් කරගෙන ඉන්න කැමති නෑ. නිතරම කැමති සබේට තලේට කුලයා කෙරේ ගණයා කෙරේ එළිය වාසය කරනවා. ඒ වාසය කරන එකනාක එක්කෙනෙක් භාවනා කෙරුවට පස්සේ ඕ භාවනා කරන්න ඉස්සර වෙලා මේ කුලයා කෙරෙහි ඇලි ගණයා කෙරෙහි ඇලිකත ගත කෙරුවොත් එයා බොරුවට අහු වෙනවා, කේනමට අහු වෙනවා, හිස්සචෙන්ට අහු වෙනවා, පරිසෝචෙන්ට අහු වෙනවා. කායික නෙමෙයි අකුසල් සිද්ධ වෙන්නේ වෙනකක් එක්ක ඉන්නකොට නිකන් ඉන්න බෑනේ කතා කර කර ඉන්න. දන්න දේක් කියනවා නැති දේක් කියනවා. ඒ වගේම සරපරස වචන කතා කරන්න වෙනවා. එහෙම නැත්නම් නොදැනුවත්වම කේලම් කතාවලට අහු වෙනවා. නැත්නම් නිකන් ඉන්නකොට හිසචන කතා කරනවා. මොකද එයා දන්නවනම් මේ කණ්‍යා කෙරේ බැඳිච්ච ගමන් කුලයා කෙරේ බැඳිච්ච ගමන් අපිට වචනෙන් අකුසල් සිද්ධ වෙනවා. ඒක සත්ව ඝාතනය හා සමාන කර්මපතයක් කියලා දන්නවනම් කොච්චර පරිසම් වෙයි. අපි දන්නවා සත්‍යක් මරුවොත් නම් අනිවාර්යයෙන්ම අපාය යනවානේ. බොරුවත් ඒ වගේමයි. කියලමත් ඒ වගේමයි. හිස්වචනත් එහෙමයි. පරිසවචනත් එහෙමයි. ඒක නිසා ඝණයා කෙරේ බැඳිලා නැත්තම් අපි කවදාකවත් වචන කතා කරන්නේ නැහැ. ඝණයා කෙරේ බැඳිච්ච ගමන් කුලයා කෙරේ බැඳිච්ච ගමන් සෙනඟට ගිය ගමන් මේ ඇති වෙන වචනේ දොඩමළු වෙන ගතිය. කොච්චරද කියනවනම් තනිව හිටියොත් පිස් වැදෙනවා. බටහිර ලෝකයේ බොහෝම ඈතින් මිනිස්සු ගත කරන්නේ. දරුවත් එක්ක අම්මයි කතාවකුත් නැහැ. අල්ලපු ගෙදර එක්ක කතාවකුත් නැහැ. ඉතින් ඒ නිසා හැම කෙනෙකුටම මානසික වෛද්‍යවරයෙක් ඉන්නවා. ඔක්කොම ඉන්නේ මානසික අසහනේ. ලංකාවේ නම් පලාතක නෑ මොකද ඒ තරම්ම කයිවාරු. හැම කෙනෙක්ම සයිකියාට්‍රික් කෙනෙක් හැම කෙනෙක්ම පිස්සෙක්. කත්තාවගේ වම ටොංගාන මෙච්චරයි කියලා නෑ. පන්සල තමයි මේකට තැන. සීල් ගත්ත දවසට පන්සලේ බණ මඩුවේ හොඳටම පුළුවන් තරම් කොත්තමල්ලි බීලා පන්සල මොකද්ද මේ බණ බඳ වටේට චූ කරනවා ඒකල ඇතුළටලා ඉඳගෙන කයි වාද ඉතින් එදාට හාමුදුරුවෝ යන්න ඕන වෙන තැනකට මොකද ඒක තමයි තිප්පොළ කට්ටියට ඉතින් ඒ ගතිය හොඳටම තියෙනවා භාවනා මධ්‍යස්ථාන වල කට්ටිය ආවට පස්සේ එකතු වෙලා පටන් අර ගන්නවා මොකද මේ ගණ සංගණිකාව කතාවට තරක් කර ගන්නවා බුදු දනන්සේ මේ ගණ සංගණිකාවට කියන්නේ ශූන්‍යාකාරය කියලා මෙතෙන් අපි ආවේ කාමේ වඩන්න නෙවෙයි සංසන්නිය කාමේ නැති කරන නිසා කවුරුත් දැක්කට නොදැක්කා වගේ ඉන්න ඇහුණට නැහුණා වගේ ඉන්න අපි පටන් ගන්නකොට කියන මෙන්න මේ ටික කරන්න ඕන මේ පිට යන්න එපා ඕන වුණොත් අදාළ කෙනාට කතා කරන්න කොච්චර දෙනෙක් හිටියත් ඒක ප්‍රශ්නයක් නෑ නිසා මේ ඝන සංගණිකාවට තියෙන කැමැත්ත අපි කියන්නේ සමාජශීලී කියලා. ගම් සංගණිකාර කැමති නැති කෙනාට අපි කියන්නේ ලැජ්ජශීලී, කෝල ගති තියෙන, කෝඩු ගති තියෙන සමාජයෙන් පැස ගහපු කට්ටිය කියලා කොන් කරනවා. ඊට අපේ දරුවෝ බුදුම තරම් අපි ඉක්මනට දාන්න හදන සමාජයට දාලා බොහොම ඉක්මනට ඒගොල්ලෝ බයලජ්ජ ඇරලා යක්ත ප්‍රතිබල කරන්න හදනවා. නමුත් ඒකකොට මේ සතිය පිළිwidetildeම සහ ජන සම්පත්තියත් එක්ක බලනකොට ඝන සංගණිකාවට ගියාට පස්සේ ඒ මොනම එකක උ සතියක්වත් ඇති කරගන්න අමාරුයි. නැත්නම් සංසග්ගාරාමතාව තියෙනවා. මේ ඝන සංගනිකාට ගියාට පස්සේ තමයි සංසර්ගය ඇති වෙන්නේ. නොදන්න දන්න කට්ටිය හම්බ වෙනවා, ඥාන පිරිමි කට්ටිය හම්බ වෙනවා. ඊට පස්සේ දස්තන, සවන, සමුල්ලේපන මයිතුන සේවනයේට වැඩෙනවා. ඉතින් යනකොට නම් කවුරක්වත් එහෙම හිතානේ නැහැ. නමුත් ගිහිල්ලා ලන්තුඩ වැටුණාට පස්සේ යාට අර උපේන ලද චිත්තක්ෂණය උපේන ලද වර්තමාන සති එළඹ සිට සී කොහෙන් ගියාද හොයන්න බෑ. ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් කියනවා පపంచ රාමෝ හෝති පపంచ රතෝ පపంచා පపంచ රාම අනුයුක්තෝ ප්‍රපංච කරනවා කියලා කියන්නේ කෙටියෙන් කියන්න ඕන එක වටේ කියවන පටන් ගන්න. අතිශෝක්ති කියලත් මේකට කියනවා. තමන්ට කියන්න ඕන කාරණාව කියලා ඉවර කරන්නේ නැහැ. මේක හැත් බැඳ බැඳ හැත් බැඳ බැඳ කතා කරපුවාම අන්තිමට ඒක ඇතුළත කතාවක් බාටපත් වෙනවා. ඉතින් කතන්දර ගොත කොටයි. මේක මෙහෙම වෙන්නේ නැති, අර එහෙම කරන්න ඕනේ, එහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ. එහෙම කෙනාට කවදාකවත් වර්තමානයේ හිත පවත්වන්න බෑ. මොකද හිත නිතරම දොඩබලුයි. ප්‍රපංච රාමතාවය. ඉතින් භාවනා කරන්නේ නැත්නම් මේ වගේ තැනකට ආවේ නැත්නම් අපි දවසකට gedirinuru කොච්චර ප්‍රපංච කිරීමක් නැත්නම් ඇතුළත කතාවක් එහෙම නැත්නම් අනවශ්‍ය විදිහට හිත කතන්දර ගොතන ගතිය තියනවාද කියන එක ටොන් ගානෙන් මනින්න බෑ. ටොන් ගානෙන්වත් මනින්න බෑ. වැඩිම හිත දොඩමඩු වෙලා. ඒක හොඳට පේනවා. ඒක මොකක් හරි ප්‍රශ්නයක් අහුතෝ කතා කරොත් හරි වටේට කරකවන. කාරණාවට අදාළ නැහැ. මට ඒක කරකෝ. ඒ නිසා ඕනේ ওই දිබසක සම්මත මේ ඒකට දෙබස් කියලා කියන සාකච්ඡාවල දේශපාලනඥයෙක්ගේ ප්‍රශ්නයක් අහන්න බලන්න උත්තර දෙන්නේ නැහැටි. මම මේකට උත්තර දෙන්නම් පොඩ්ඩක් ඉතිහාසය කියලා පටන් ගන්න ඕනේ. පොඩ්ඩක් අහගෙන ඉන්න කියලා ප්‍රශ්න වැත්තක තියලා කරකොල එනකොට කොහෙන් පටන් ගන්න කොහෙන් වුණාද දන්නේ නැහැ. අහගෙන ඉන්න මිනිස්සුත් කරකොල ඇතැරිය වගේ ඉස්සර කිව්දේ පසර කියන්නේ පසර කිව්දේ ඉස්සර කියන්නේ බුදුජාණන් වහන්සේ මේ විනෝඩ කියන්නේ කියන දේ කරපන්. කරන දේ කියවන්. ඉස්සලා කියපු දේ පස්සේ දැකපන්. පස්සේ කියපු දේ ඉස්සලා දැකපන්. එතකොට ගහන්න වේදනයක් වෙනවා. අද තියෙන මේ ප්‍රපංචකරණය ඒක ඉතින් හොඳට ඕම පැහැදිලි ධර්ම කෙනෙක් එක්ක කතා කරගෙන ඉන්නකොට ඒගොල්ලොන්ගේ තියෙන හිතේ තියෙන අදහස් ඒවට කියන හීන ලෝක කියලා. එහෙම නැත්නම් හිතවිලි මාලිගා, සිහින මාලිගා මෙහෙම ලෝකයක් තියෙන්නේ. මේ මනුස්සයා මරණ වෙලාවේ කොතනද නතර කියලා කොහොමද දන්නේ? ඒ ගත්ත වේගයට යනවා. ඉතින් සකාටරි බද්ධික මරණයක් එහෙම නැත්නම් මංගල මරණයක් වෙන්න ඕන නම් තමන් කරන කම් කර්මාන්ත එහෙම නැත්නම් කියනවා සම්මා කම්මන්ත කියලා ප්‍රයෝජන සලකලා කරන්න අනවශ්‍ය දේවල් වලට යටි සැදී පැහැදී කටයුතු කරන්න පටන් අරගත්තොත් මේ උපේන ලද චිත්තක්ෂණය කාම ඕග අයින් කරන්න ගියාට භාවනාවෙන් අපි පරියන්කේ නැගිට බව කාම භෝගී වෙන්න පටන් ගන්නවා කතා වැඩි ක්‍රියා වැඩි නිින්ද වැඩි සංගණිකා වැඩි ඉගෙනගත් එක්ක ඇලි ගලි වාතේ වැඩි හිත ඇතුලේ කතා වැඩි ඇත්තටම කියනවා නම් කාට හරි ඕන වුණත් ඔය හිත ඇතුලේ කතා නැත කරන්න බෑ සෙනඟ කෙරේ ගණ්‍යා කෙරේ ඇලීම නැත කරන්න බෑ ඒකෙම නිින්ද නැති කරන්න බෑ. කතාව නැත කරන්න බෑ. ක්‍රියා නැත කරන්න බෑ. බුදු සංසාරේ නොදන්න තාකල් ඈතක ඉඳලා අපි මේ ඔක්කොම ශිෂ්ට වැඩ කියලා කරගෙන ආවේ. සමාජයේ කවුරක්වත් කියන්නේ නැහැනේ කර්මාන්ත කරන එක වැරද්දක් කියලා. සමාජයේ කවදාකවත් කියන්නේ නැහැනේ මේ කතා කරන එක පවක් කියලා. සමාජයේ කවදාකවත් කියන්නේ නැහැනේ මේ වෙලාවට නිදාගත්තාම ඒක අකුසලයක් කියලා. මේ ගණ්‍යා කෙරෙහි යෙදී ගත යුතු කිරීම අකුසලයක් කියලා. සංගණිකාව නැත්නම් ඇලි ගලි වාදේ අකුසලයක් කියලා. මේ හිතට එන හැම හිතවිල්ලක්ම මේ අකුසලයක ලකුණක් කියලා. ඒක නිසා මෙවැනි බණක් කියන්න පුළුවන් වෙයි කියලා හිතන අතර ಜಾති අමතලා රේඩියෝ එකේ. කිව්වෙත් කොහොම හිටියේ? අද කියන කට්ටිය ඕක කොච්චර මඟහරවලද කියන්නේ? පුළුවන් තරම් කර්මාන්ත කරන්නේ පුළුවන් තරම් කතා කරන්න පුළුවන් තරම් බුදිය වෙන්න පුළුවන් තරම් ඝන සංගණිකාටේ දෙන්න අපි ලක්ෂ පිංකම් කරන්නේ දසදහස් පිංකම් කරන්නේ කට්ටියෙන්ද පුළුවන් තරම් ඇලි ගලි වාසය කරන්න පුළුවන් ගණන් සීනමවන්න දේශපාලන සීනමවන්න ආර්ථික සීනමවන්න සමාජික සීනමවන්න ඉතින් જાතියක් වශයෙන් කොයිද යන්නේ අපි එකෙකුට පුළුවන් ද ගැලවෙන්න බුදුහාමර කෙනා පුළුවන් කියලා මුළු ජාතියම ප්‍රපංච කරද්දී සංසාර බය දන්න මිනිස්සයා බුදුජානනාංශේ පිරිනම් පාපු වෙලාවේ හැම සංඝයාම කර්මාන්තයට වැටුණා. හැම සංඝයාම ඊට ලොකුවට බුදුහාමුදුරන්ගේ අවමානකල්ලිය කරන්න ඕනේ කියලා. හැම සංඝයාතම කතාව දැන් අපි මොකද කරන්නේ? ඔක්කොම කරන වෙලාවේදී ධම්මාරාම හාමුදුරුව පැත්ත කරලා තන්නියම භාවනා කරා. එයාර සීරම හාමුදුරුවෝ මේ හාමුදුරන් විරුද්ධ බුදුහාමුදුරු කියලා ගතු කියලා කිව්වා. මේ පිරිනමන් පාන්ට ඉන්න බුදුහාමුදුරන්ට ගතු කියලා කියන බාහන සංස ඔබ වහන්සේ තව දවස් මාස තුනකින් පිරිනමන් පාන. මේ සීරම මේ අමංගල්‍ය ගැන කතා කරන මේ හාමුදුරුවෝ විතරක් කාමරේ දොරවාගෙන භාවනා කරනවා කියලා. ඒ බුදුහාමුදුරන්සේ කතා කරලා ගියා. ධම්මරාමට ඉන්නේ කියන්නේ මොකද ධම්මරාම මේ මිනිස්සු මේ උඹට දොස් කියන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පින්නම් පාන්නේ කියලා මට නිවන් දකින්නයි ඕනේ මට කර්මාන්ත ඕනෙත් නැහැ මට කතා ඕනෙත් නැහැ. ඒ නිසා මම පැත්තකට වෙලා මේ ඔබ වහන්සේ ජීවමානව ඉඳදී නිවන් දකින මේ ඔක්කොම අතහැර. ඊට පස්සේ බුදුරජාණන් කියනවා මං වෙනුවෙන් මේ කර්මාන්ත කරන යක්කු මේ කතා කරන යක්කු කදාකත් මට පූජා සත්කාර කරන්නේ මෙන්න පූජා සත්කාර කරන මිනිහා. සීල කර්මාන්ත බහතබල සීල කතා බහතබල ගිනු ඝන ඝන සංගණිකා. යෙදී සංඝයාගේ ඝනයා කරේ යෙදී කටයුතු කරන දේවල් අතහැරලා සංසර්ගය අතහැරලා භාවනා කරනවා. අද ගිහිලා බලන්න පිළිවෙනකට. අද ගිහිලා බලන්න ඔය අධ්‍යාපන දෙන තැනක. අද ගිහිලා බලන්න ඔය ලොකු පන්සල් වල මොකද වෙන්නේ කියලා. පුදුමාකාර කර්මාන්තදී. ජීවිත රාජ්‍ය අනුග්‍රහයත් කරනවා බන්දලි දායකොත් හරිම කැමැති. ලොකු ලොකු වැඩ කරනවා නම් විශාල තොරන් හදනවා නම් විශාල හයියෙන් බැර ගන්නවා නම් විශාල ස්පීකර් දා ගන්නවා නම් ඉතින් අන්තිමට වෙන්නේ මොකද්ද? ළඟ දැන කෙනෙක්ගෙන කාටවත් භාවනා කරන්නවත් නැහැ. ඒක නිසා අපි අපි දවසේ අපේ ආදර්ශවත් ජීවිතයක අපි කාට හරි මේක අනවශ්‍ය කර්මාන්ත කරන්න උනන්දු කරනවද? කතාව උනන්දු කරනවද? ඝනසංගනිකා උනන්දු කරනවද? සංසර්ගයේ උනන්දු කරනවද? කතන්දර ගොතන්න හිතේ හිනමාන උදව් කරන ඒවා සේරම අකුසල කර්ම නිසා අපිට ගෙවන්න වෙනවා. නිසා භාවනා කරන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒ භාවනා කරන එකන ඒකට ගැළපෙන චරිතයක ඉන්නවයි කියන එක සම්පූර්ණ වෙනස් කතාවක්. ඒක නිසා වෛශ්‍යාවක් විදිහට වැඩ කරන්න යන්න එපා. දරුගබක් රකින්න රාජමහේෂිකාවක් විදිහට වැඩ කරනවා නම් ඒ මනුස්සගේ භාවනාවත් එක්කම පුදුමාකාර සිනිද්ධා තේන ධාරාව අවෝසීතියාපතෝ කියන විදිහට සිනිත් තෙල් ධාරාවක්සේ ඉරියාපත ටික දවසේ කටයුතු ටික බොහොම සාන්ත වෙන්න පටන් ගන්නවා. ඒක නැතුව භවනා කරලා මේකෙන් දිනුවක් ගන්න පුළුවන් කියලා කියනවා නම් ඒවා ඉතින් බුදුජානනාංශ රහත නිවන දෙන්න පුළුවන්කම තියෙනවා. හැම කෙනාම භවනා කරනකොට වෙන්නට වැඩිය චාරයක්, කය වචන හිතේ හැසිරීමක් ඇති කරගන්න බැරි නම් එයා ජීවිතේට තරම් නැති භවනාව කරන බහන තරම් නැති කෙනෙක් වාටපත් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඕනේ ඒ කර්මාන්ත වැඩි කරගන්න නැතුව කතා වැඩි කරගන්න නැතුව නිින්ද වැඩි කරගන්න නැතුව වැඩි ඇලි ගලි වාතය ඇති කරගන්න නැතුව කන්‍යා කෙරේ පුලියා කෙරේ ඇලෙන්නේ නැතුව හිත ප්‍රපංච කරන්නේ නැතුව නැත්නම් හීනමවන්නේ නැතුව කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ මිනිස්සයා නිවන් නොදැක්කත් එයා සමාජයට පිළිලයක් වෙන්නේ නැහැ. මිනිසා ශිෂ්ට මිනිසෙක් වෙනවා. මහාත්ම ගතියක් ඇති වෙනවා. සදාචාරයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා භාවනා කරන කෙනෙක්ගෙන් ඒ සමාජයට තියෙන අවුල්පාස අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අදහස බටහිර මානසිකත්වයේ පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ අපි කොන විදිය කරදර කරත් හැසිරුණත් අපි භාවනා කරනවා නිවන් දකින්න ඕන. අහැදි වෙන්න ඕනේ නැහැ, ඉව ඕනේ නැහැ. මේ කරන්න ඕනේ කියලා. ඒක නිසා අයියත්ෝ ඒ උගන්නන භාවනා ක්‍රම අනුව බලනකොට සදාචාරාත්මක වගකීමක් ඇත්තෙම නැහැ. ඉතින් ඒක නිසා ඒක මේ තුනසේ කුඩ ලැබු අලුපුල් ගෙඩියක් තිබ්බා වගේ භාවනා අල්ලන්නේ අපි ඔක්කොටම තියෙනද භාවනා නොකරන ප්‍රශ්න නෙවෙයි භාවනා කරන යෝගාවචරෙක් විදිහට අපේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය කියන දෙක හැදිලා නැත්තම් ඉතින් අර උපේන භාවනා හිතින්නේ ඒ නිසා මේ මේ පහතබ්බ කාරණා හතරෙන් පස්සේ සාරිපුත්‍ර සෝන්දර පෙන්වන හාන භාගිය හතරක් තියෙනවා. යම් කිසි කෙනෙක් දැන හෝ නොදැන කාම යෝගයට ගැළපී කටයුතු කරනවා නම් කර්මාන්ත වැඩි, කතා වැඩි, නිින්ද වැඩි, ඝන සංගණිකාව වැඩි, ඇලි ගලි වාසය වැඩි, හිත නිතරම ප්‍රපංච කරනවා නම් අර භාවනා කරන එක ඔක්කොම එතනින් අවලංගු වෙන්න පටන් ගන්න නිසා එයා හානියක් ඇති කර ගන්නවා Tamandම. නමුත් සමාජ මට්ටමේ බලනකොට ඒක හානියක් නෙවෙයි. සමාජ මට්ටමේ නෙවෙයි මේ කතා කරන්නේ යෝගාවචර මට්ටමේ. ඒක නිසා භාවනා කරන අයගේ පරියන්ක කටයුතු අපි මේ කර්ම සාකච්ඡා කරනකොට අපි කමඨාන් සුද්ධ කරන එක පුලුවන්තර සුද්ධ කරගන්නවා. නමුත් මේ යෝගාවචර එදිනදා වැඩවලදී මේ කියන චර්යාව මේ කියන tempatකම පෙන්වන්නේ නැත්නම් ඒ හොද හොද මඩේ දාන කතාව තමයි තියෙන්නේ. ඒ භාවනා ලෝකෙදී ආ බලනකොට කිසිම කෙනෙකුට ඒක පිළිබඳ හැඟීමක් නැහැ. කිසිම කෙනෙකුට සදාචාරාත්මක වගවීමක් නැහැ. ඒ නිසා උපයන්න උත්සාහ කරාට අරසා කරන්න දන්නේ නැහැ. ඒ නිසා යායේ හාන භාගීය මේ පිළියන ගති කියන කන්නේ කියන අදහස. නැත්නම් Tamanට මේ උපේන භාවනට හානි කරගන්න ගතිය දිහා බලනකොට ඒක මෙන්න මෙහෙම නිදර්ශනකින් කියත හැකියි. ඇමරිකාව වගේ රටක එතකොට හුඟක් දියුණු රටක ඒ මිනිස්සු වැඩ කරන්න ගියාම කොච්චරක් බඩු නාස්ති කරනවද? නාස්ති කරනවද කියන එක. ඒ සාමාන්‍යයෙන් හෝටලෙට ගිහිල්ලා එක් මිනිස්සු හතර දෙනෙක් කෑවොත් විසිකරන ප්‍රදේශයේ මෙන්න මෙච්චර විස උස කුණු බාල්දියක් පුරවන තරමට විසිකරනවා. හන්දක් විසිකරනවා, කෝප්පෙත් විසිකරනවා, පෙට්ටියක් විසිකරනවා, සීරම අරකට දාලා තමයි යන්නේ. නිසා හතර දෙනෙක් කෑවොත් කුණු බාල්දිය අස් කරන්න ඕනේ. පුදුමාකාර නාස්තියක් තියෙනවා. ඒ ළමයෙකුට හෝ මිනිස්සෙකුට මේ හම්බ කරපු දේ වස්තු විනාශය එහෙම නැත්නම් මේ නාස්තිය කියන එක හැංගීමක් නැහැ. ඒක කියනවා පාරිභෝගිකත්වය කියලා. ගත්තයි විපාවිච්චි කරලා විශ්කරා. ටෙලිවිෂන් ද, ගෙවල් දොරවල් තියෙන බඩු මුට්ටුද, සීරම පාරයින්ද දාලා තිනවා. සෙන බ්‍රහස්පතින්දට ගියොත් එහෙම ඒ වගේ රටක මේ ඕන තරම් ගෘහ භාණ්ඩ පාරායින්ට විසි කරා. ගෙවල් මාරු කරන දවසට වෙන අනුසෙට්ටයක් අරගත්තා. කිසි කෙනෙක් කියවගෙන අපේ වගේ પરම්පරාවෙන් પરම්පරාවට වැඩ කරන්නේ ඊට වැඩි යහපන් මේ උපේන ලද චිත්තක්ෂණයේ සතිය නාස්ති කරන්න ඇති භාවනා කරන යෝගාවචරය. එයා දන්නේ මේ උපයා ගන්නලද සතිය කොහොමනම් අරසා කරන්නද කියලා. ඉතින් කියනවා මට හරියට නීවරණා මට හරියට ශබ්ද ඇහෙනවා මට හරියට හිතවිලි එනවා මට හරියට වේදනා එනවා ඒ නිසා ස්වාමීන් වහන්සේ නැද්ද ඒකට වෙනම මේ බේතක් ඉන්ද්‍රජාලයක් මේක නැති කරන්න කියලා. ඒ මොකද භාවනාවෙන් නැගිටපු ගමන් ඉතින් කර්මාන්තවල එනවා. ඉතින් උඩ බඳ වෙනවා. ඉතින් ඝන සංගණිකාවට එනවා. ඒ නිසා ඒ ටික අරස කරන්න පුළුවන් නම් සාරිපුත්‍ර ස්වාමීන් අපට දෙන ජාතිකේ තමයි මරණයේදීවත් හිත කලකොල වෙන්නේ නැහැ. මම දන්නවා මේ කොච්චර ඇලි ගලි වාසය කරත් මරණයදී තන වෙනවයි කියලා. එයාට ඒකට ළඟා වෙන ගුණයට ලැබෙන ගුණයට කියන්නේ හුදකලාව කියලා. ලැබෙන ගුණයට කියන්නේ අවිවේකයේ දන්නවා. එයා විශ්වාමයේ දන්නවා කිසිම කෙනෙක් මොන විදිහකට කවුරුත් අවසන් දෙන්නේ නැහැ. තමනුත් tempත් වෙනවා. ඒ ලැබිච්ච ලද චිත්තක්ෂණයේ ලද කර්ම මේ මූල කර්මස්ථානයේ පවත්තන ගතිය හොඳට yaadena ගතියකට එනවා. ඉතින් මේ දෙක නේවාසික භාවනාවක් නොකරනකොට සම්බන්ධ වෙන්නේම නැහැ. අපි තන දවසකට පැයක් විතර භාවනා කරනවා. ඒතුළු පැය 23 අපි සාමාන්‍ය එදිනදා කටයුතු කරනවා. ඒකට එක පැයක අපි තැම්පත් වෙන්න ඇරියට පැය 23ක ඇවිස්සිල්ලක් යනවා. ඊට පස්සේ අර තේරෙන්න ඕනේ දැන් මේක මට තේරෙනවනේ පැයක් හරි කරලා පොඩි සාන්තියක් තියෙනවනම් එයාට සිද්ධ වෙනවා අපි එන දවසම ඒ සඳහාම අප වෙලා මේ හත අටක් භවනා කරලා අනික්‍රියාකාරකම් අඩු කරලා බලන්න ගියාම මේ භාවනාවේ මේ අත්දැකීමේ යාදන ගතියක් එනවා ඒක උත්මාවට කියන්නේ මේ අම්දරේට කිව්වලු අම්මා මේ පොල් ගහ බොහොම වටින දෙයක්. ඒ නිසා මේ පොල් ගහක්වත් වවපන්. එතකොට දිගට යැපෙන්න පුළුවන් කියලා. ඉතින් අන්දරේ හොඳට වලක් කවලා පොහොර ගිහිල්ලා දාලා ඒ පොල් ගහ වවලා රැහැට ගෙදර ගේනවලු හොරු ගෙනියයි කියලා. කියලා ගේ ඇතුලේ තියලා පහුවෙන්ද උදේම ගිහිල්ලා ආයෙ පැත්තන්පත් කරනවා. ඊට පස්සේ හැන්දෑ වෙනකොට ගිහිල්ලා ගලවන ඇවිල්ලා ගේ තියෙනවා. ඉතින් අම්මා හිතුවලු මේක වැවේ කියලා බannකොට පොල් ගහ හේ බාලා නෙළුම් රෝග ගතියලු තියෙනවා. ඊට පස්සේ ගෝලු මේ උඹට මං කියපු වැඩි කෙරෙන්නේ නැහැ. ඇයි මං කිව්වනේ? පොල් වැව්වා. හැබැයි රැයට ගෙදෙට්ට ගේනවා. ඒල උදේට ගිහලා තැම්පත් කරනවා. ඒකයි තැම්පත් කරලා එතනම තිබ්බහමයි ජීන වේද සංසෝ ගන්න පුළුවන්. ගලවන්නේ නැතුව එහෙම ගහ තිබ්බහමයි ආයෙ ගලවලා ගෙදෙට්ට ගෙනල්ලා කියලා රැය උදේ ගිහලා තියෙන එකයි වගේ තමයි මේ හොද හොද මඩේ දාන කතාව. ඒ සමේ උපයා ගන්න ලද මේ චිත්තක්ෂණය එහෙම නැත්නම් මේ වර්තමානයේ නැත්නම් සතිය ආනපානේ වූ වම දකුණේ හෝ තියාගත්ත චිත්තක්ෂණය ආය ගලවලා හදනකට වැඩිය තව එක චිත්තක්ෂණයක් ඉදිරියට යන්න කටයුතු කෙරුවොත් ඒක එච්චරම අමාරු දෙයක් නෙවෙයි. නමුත් ඒකේ ලැබෙන ආනිසංශය කියලා නිම කරන්න බැරි තරම්. ඒ නිසා අපි මුල් දවස් දෙක තුනේ කොහොමද උත්සාහ කරනවා මං කියන්නේ 100ක් පුළුවන් කියලා. ඉඳගත්තුම ඔයා කරන්න ඕනේ මේකයි කියලා. සක්මන් කරනකොට මේ මානසිකාරී යුක්ති මේකයි. එදින්දා කටයුත්තේ තියෙන මේකයි කියලා දන්නේ නැත්නම් මම නැවතත් කියනවා කරුණාකර මූලික උපදේශ පන්තිට අහුම්කම් දෙන්න. මම දන්නවා මෙතනින් ඉන්න 15කට 20කට යනකම්වත් පාඩි වෙලා මොකද්ද කරන්න ඕන කියන එක දන්නේ නැහැ. ඒ බුරුමේ පන්දිසාලි කියන එක තන්නේ කර උගන්වන ගුරුවරයාගේ දෝෂේ. ඒ මෙච්චර ගෙවල් දොරලත් ඇහැරලා ඇවිල්ලා මේක භාවනා කරනකොට ඒ මනුස්සයා දන්නේ නැත්තම් මම මේ පරියංගයට ගිහිල්ලා මොකටද මානසිකාරය යොදන්න ඕනේ කියලා. ඉතින් ඒ මොනස අසරණයි. සක්මන් කරනකොට මොකද්ද බලන්න ඕනේ? කොතනද මානසිකාරය යොදන්නේ කියලා දන්නේ නැත්තම්. එදිනදා ජීවිතේ කටයුතු කරනකොට මානසිකාරය යොදන්න දන්නේ නැත්තම් යෝගාවචර කිසිම දෝෂයක් නැහැ. ඒක කර්මස්ථානාචාර්යවරයෙක්. නැත්නම් මේ මුළු මධ්‍යස්ථානයේ අපරාධේ මනුෂ්‍ය කාලේ නාස්ති කරනවා. ඒ තමයි තාමත් බගෑපත් වෙලා ඉල්ලනවා. කාට හරි හැකයක් තියෙනවා නම් මං වාඩි වුණාට පස්සේ මනසකාරය යොදන්නේ කොතෙන්ද කියලා. මං සක්මන් කරනකොට මොනවද බලන්න ඕනේ මොකේද මනසකාරය යොදන්න ඕනේ කියලා. එදිනදා කටයුතු කරනකොට මනසකාරය කොතෙන්ද කියලා කියලා කර්ණා කරලා ඒක ප්‍රධානම ප්‍රශ්න වශයෙන් අරගෙන ඒක සාකච්ඡා කරා. ඒකට මං ඉල්ලා හිටව සංවිධානය කරන විචිත ඕගනයිස් කරන අයට එයාට වෙලාව අරගෙන මේ බණපති අහන්න දීලා ඒක දෙන්න. අඩු ගානේ ඒක දෙන්න. ඊට පස්සේ ආර කියන්නේ දැන් අපිට තේරෙනවනේ ඉඳගත්තට පස්සේ මේ එක හුස්මක් දැක්කත් ලොකු ජයග්‍රහණයක් කියලා. ආ එහෙමනම් ඔය කියන සියලු දැනුම යොදලා ක්‍රමසාවිතර මේ එක හුස්ම හුස්ම දෙකක් කරගන්න ගන්න උත්සාහය ගන්න. එච්චරයි කියන්නේ. හුස්ම තුනක් කරගන්න, හතරක් කරගන්න කියලා. පළවෙනි එකත් අල්ලලා නැත්නම් අපිට කොහොමඩක්වත් කියලා දෙන්න විදියක් නැහැ. ඒක නිසා නවකයන් පිළිබඳව අලුතින් ආපු අය පිළිබඳව මම කියන්නේ මේක ටිකක් ඕනෑමට වැඩිය බරපතල තමයි. ආධුනිකයට බරපතල තමයි. අපි දෙකොල්ලම එකතු වෙලා ආඩිලා මොකද්ද කරන්න ඕන කියලා දැනගන්න. සක්මන් කරනකොට මොනවද කරන්න කොහෙද මනස්කාරය දන්න ඕන කියලා දැනගන්න. එදිනදා වැඩ කරනකොට කොහෙද මනස්කාරය දන්න කියලා දැනගන්න. ඒක හයිද කියලා බලන්න ලිඛිතව ඉදිරිපත් කරනවා. මම ඉඳ ගන්නකොට මෙන්න බලන්න ආනපානේ මට පේන්නේ මෙහෙමයි. මොන සක්මන් කරනකොට බලන්න ඕන දේ වම දකුණ නැත්තම් ඉන්නේ ඉරියව්ව මෙන්න පේන හැටි. එදිනෙදා වැඩ කරනකොට කනකොට බොනකොට යනකොට එනකොට මගේ හිත තියෙන ඉරියව්ව නම් මෙන්න ඒක වැටහෙන හැටි කියලා කියන්නේ අපි අර කාරණාව තේරුම් ගත්තද කියලා සංනිවේදනය කරන්න මේ කමඨාන් සුද්ධ කරන්න. දැන් අපි ওই කතාව නතර කරලා අපි පොඩ්ඩකට හැරෙමු යම් කිසි කෙනෙකුට අදිමොක්කේ වත්තමට කියලා කරන්න පුළුවන් මට විනාඩි 10ක් ඉන්න පුළුවන් කියලා හිතමු ආනාපානි. එහෙනම් එක දිගට විනාඩි 10ක් වම දකුණ සක්මනේ ඉන්න පුළුවන් කියලා. හිත එක දිගට දවසේ කටයුතු කරනකොට හුද හුදකලාව හුත් විවේකේ විවේකීව Tamanට මූණ අත පය හොදන්න පුළුවන්. එද්දක් පෙරද්දක් හොදන්න පුළුවන්. බත් ටික කන්න පුළුවන්. එහෙම නැත්නම් හැතපෙන්න ගියාට පස්සේ හොඳට හැතපෙන්න පුළුවන් කියලා මේ ඉරියව්වට කයට එතනම් මේ මේ අවස්ථාවේදී මූල කර්මන්තේ හිත දාන්න පුළුවන් කම ලැබුණා නම් ඒක ඉතින් ගුරුවරයාගෙන් කරන තියෙන මූලික කාරණා ඉවරයි මේක නඩ පින තියෙනවා මේක නා ඒක දන්නවා මෙයා මේ වාර්තා කරනවායි කියලා මේ විදියට ගියාට පස්සේ දැන් අපි හිතනවා ආනාපානෙ ඇල්ලුවයි කියලා මම මේ වෙලාවෙන් දකින්න ගන්නවා. ඉතින් උගෝදෙන කියනවා මම මේ ආනාපානෙ පටවන්න හදනයි කියලා. දැන් නිදර්ශනයක් වශයෙන් ගත්තොත් ඒ මිනිස්සයා මේ පෙනිච්ච ආනාපානෙ වෙනස් වෙනවට අකමැති වෙනවා. තුනී වෙනවට අකමැති වෙනවා. වෙනස් බවට පත් වෙනවට අකමැති වෙලා ඉච්චී නිසාට බඳගෙන අඬනවා. අනේ මෙච්චර කාමයක් සහ කාම සංඥාවක් දුරු කරන්න හේතු වෙච්ච මේ ආනාපානෙ දික්ුණානේ හිටි උනානේ නොදැනී ගියානේ මේ මේ දේවල් වලට බාටපත් උනානේ ඇයි ඒ කියලා අර කාමේ සහ කාම සංඥා දුරු කිරීමට ඉදිරිපත් කරන ලද රූප කර්මස්ථානේ පුංචි වෙනසක් වෙච්ච ගමන් කලබල වෙන්න පටන් ගන්නවා. ඒ මොකද අනිච්ච සංඥාවෙන් නෙවෙයි භාවනා දිහා බලන්නේ. දිච්ච සංඥාවෙන් මොකද ඒකේ ලොකු සේවයක් මෙයාට වෙලා තියෙනවා කාමයේ දුරුවන් කරන්න. කාම සංඥා දුරුම් කරන්න ආනපනෙ දැන් හම්බ වෙලා තියෙනවා. මෙයා මේක කොච්චර අල්ලා ගන්නවද කියනවා කාමයේ තරම්ම නම් අල්ලන්නේ මේ රූපේ අල්ලනවා ඒක පොඩ්ඩක් වෙනස් වෙච්ච ගම කලබල වෙන තරමට. ඒක ඒක මේ කාම ලෝකේ නෙමෙයි මේ කතා කරන්නේ. දැන් මේකද කියනවා රූප ලෝකේ කියලා. බුදු වෙනස අලුත් වචනයක් දානවා කාම ලෝකේ දුරවන් කිරීම සඳහා ඉදිරිපත් කර ගන්නාලද රූප කර්මස්ථානයේ තියෙන මේ කය හෝ පිම්බීම කිරීම හෝ ආනපානේ හෝ වම දකුණ හෝ චක්මන් ඉරියව හෝ ඉදිරියට වැඩ කරන එක මෙන්න මේක දිහා බැලුවට පස්සේ නම් තමයි කයට හිත ගිය ගමන් එහෙන් කකිනවා මෙහෙන් දඟලනවා මෙහෙ සැල්ලු වෙනවා මෙහෙ තද වෙනවා මෙහෙ රත් වෙනවා මෙහෙ සීතල වෙනවා දඟලනවා නලියනවා මේ මිනිස්සයා හරියට මේ මන්ත්‍රේ ජප කරලා පටල වෙච්ච කපුවෙක් වාගේ මේ කය ඇතුලේ සෙල්ලම් ටික දැක්කට පස්සේ පුදුමාකාර බයකටපත් වෙනවා මේ භාවනා කරනකොට හුනියමක් එහෙම නැත්නම් මේ භූත දෝෂයක් එහෙම නැත්නම් කවුරු හරි ඇවිල්ලා මේ කරදරයක් කරලයි කියන ඒ මොකද ඊටම මේ කය අල්ලබදාගෙන අරමුණ අල්ලබදාගත්ත ජීවිතයක් තියෙන්නේ නිසා කාමයේ සහ කාම සංඥාව අයින් වුණාට ඒක ප්‍රයෝගයෙන් අයින් කරාට එයා ඒක දීලා අල්ලන රූපේ එහෙම නැත්නම් මේ කය නැත්නම් ආස්වර්වසාදී බැඳෙන බැඳිල්ල දිහා බලනකොට හොටු ගෑනි දීලා කැහි ගෑනි එල්ලෝ වගේ තමයි කියන්නේ. අර ගයින් කරාට ඊගාවට එන අරමුණ කය ගත්තාම කය ආනපන ගත්තා මේක වම දවනේ පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් පුදුමාකාරදී හොස්සලගේ මැස්ස යන්න බැරි තරම් මේ රූප ලෝකයේ පුංචි වෙනස්කමක්වත් දැක්කහම මේක භාවනාවේ සතිය දිගට කරගෙන යන්න පුදුමාකාර අපහසුතාවකටපත් වෙනවා. ඒක හැම කෙනාටම වෙන්නේ ඒක දක්ෂ යෝගාවචරයට විතරයි වෙන්නේ. ඒ නිසා අපි කාමයේ ගෙවම් කළාට කාමයේ ගෙවම් කිරීම සඳහා ඉදිරිපත් කර ගන්නලද මේ රූප කර්මස්ථානේ නැත්තම් මේ ආනපානේ නැත්තම් මේ පිඹීම හැකිරීම අල්ලන ඇල්ලිල්ල මොකාද මොකාද බදාගත්තා. ඉතින් මට ආනපානේ පෙනුනේ නැහැ කියලා අඬනවා. මට ආස්වාසේ විතරයි පෙනුනේ ප්‍රස්වාසේ පෙනුනේ නැහැ කියලා අඬනවා. ටිකක් වෙලා බලනකොට මේක නැති උනායි කියලා අඬනවා. එහෙම නැත්නම් ඒක දිහා බලනකොට මේ ඇඟ නලියනවා පේනවා කියලා අඬනවා. එතන මේ සක්මන් කරනකොට වැනෙන්න පටන් ගන්නවායි කියනවා. එහෙම නැත්නම් එක්ක අන්ධකාර පේනවා එක්ක ආලෝක පේනවා. එහෙම නැත්නම් මේ රූප පේනවා. එහෙම නැත්නම් මේ ශබ්ද ඇහෙනවයි කියලා. ඒ රූප ලෝකෙට ගියාට පස්සේ ඒ යෝගාවචරයාට අලුත් කිසිම දෙයකට කැමති නැති අල්ලාගත්ත රූපය අල්ලාගත්ත හැඩේ අල්ලාගත්ත ආකාරයට බැඳෙට බැඳිලා දිහා බලනකොට අර කාම ලෝකේ කාමේ ගිලීගෙන අල්ලාගත්ත ඇල්ලිල්ලම මේ රූප ලෝකේ අල්ලනවා ඉතින් ඒ නිසා ප්‍රථම ධ්‍යානෙ ලැබුපේකන බුද්ධම විදියට මේක කරපින්නගෙන ඊට පස්සේ ඒක නැති වුණොත් එහෙම කිව්වට විශ්වාස කරන්නේ සීදීන සාගන්න. මට උන් ධ්‍යානෙ තිබුණා දැන් ධ්‍යානෙ නැහැ. සීදීන සාගන්න. මට එක නෙවෙයි දෙකක් තිබුණා දැන් ගන්න බෑ. සීදීන සාගන්න. බුදුජානනාංශික ඉන්න කාලේ දෙන්නේ සීදීන සාගත්තා. කෝධික ස්වාමීන් වහන්සේ චන්න ස්වාමීන් වහන්සේ. ගලෙන් ජීවත් වෙනකන් හොඳට ධ්‍යානෙ තිබුණා. ඒගොල්ලෝ දැනගත්තා ඕන දෙයක් කරදරයක් ආවම මට මේ රූප ධ්‍යානෙ තියෙනවා. නමුත් මරණය කිට්ටු වෙනකොට ධ්‍යානෙට ය아가න්න බැරි වුණා. එයා හිතුවා අනිවාර්යෙන් මෙතෙන්ද ධ්‍යානෙ තියෙන්න ඕනේ. තියෙනවා. ඒ නිසා මරණ බය එනකොට මට ධ්‍යානෙට පිහිට අරගෙන සරණගෙන ඉන්න පුළුවන් කියලා. අනේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ධ්‍යානෙ නැති වුණා. මරණය කිට්ටු වෙනවා. ඇතිවෙච්ච බය කොච්චරද කියනවනම් දැලිපියෙන් බෙල්ල කපාගන්න. ඒක නිසා මේ අපි කාම ලෝකේ ගෙවම් කරලා උපයන මේ රූප ලෝකයේ කියන අපි කියමු රූප කර්මස්ථානය කියලා. ඒකත් අනතුරු නැති ආරක්ෂක ക്ഷേම භූමියක් නෙවෙයි. ඒකේ කාම ලෝකයේ වගේම ආදීනව වගේක් තියෙනවා. ආහනේ ආදීනමය කතා කරන්න ගියාම මේ කාමභෝගින් එක කතා කරන්න බෑ. භවනා සාර්ථක වෙච්ච ඇත්ත එක කතා කරත හැකි. ඒ කෙනා ඒ ලැබිච්ච සැපය ධානයක් භවනාව හරහා ඇතිවෙච්ච ඒ සැපේ නැති වුණාට පස්සේ සීදීනස ගන්න මට්ටමට රූප ලෝකෙට බැඳෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ කාම ඕග කියන වගේම භව ඕග කියන වචනේ දෙනවා. කාමෝගේ ගෙවන් කෙරුවට පස්සේ අද නිවන් ලැබෙන්නේ නැහැ. ඊට වැඩිය සියුම් බන්ධණයකට අහු වෙනවා. හැබැයි ඒක කියනවා බුදුහාමුදුරුවෝ. උඹ දැන් කාම භෝගය, කාම ඕගය ගෙවන් කරාට පස්සේ නිවන නෙවෙයි හැබැයි ඒවට ඊට වැඩිය සියුම් බන්ධනයක්, රුචියක්, කැමැත්තක්, බැඳීමක් මේ අරමුණට ඇති වෙනවා. ඒක sannivedanaya කරනවා කියන එක හරිම අමාරුයි ඒ නිසා යෝගාවචරයව කතා කරවන්න ඕනේ මේ භාවනා කරනකොට කර්මස්ථානේ මතු වුණාද නැත්නම් සතිය එළඹියල් ඕ සතිය එළඹිච්චාම කොහොමද ඒක දැක්කේ ඉතින් මම ආනාපානෙ මම දැක්කා ආනාපාන ආශ්වාසය මට සීතලට වැටුණා ප්‍රශ්වාසයට උණුසුමට වැටුණා එතන මේක දීර්ඝව වැටුණා කෙටියට වැටුණා කියන එක සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවානේ ඒකට මේ දීර්ඝව තියෙන වෙලාව කෙටියෙන් තියෙන වෙලාව ඊට පස්සේ අපි හිතමු මේක නොදැනෙන මට්ටමට වගේ ගියාට පස්සේ දැන් මේකේ කෝකද හොඳ එක කියලා මයාගෙන් ඇහුවොත් ආනපන ගුරුසුවට උන්ටට નાස්පුඩු පුරවාගෙන යන එකද හොඳ එතන ඒක ටිකක් තැම්පත් වෙලා මධ්‍යම ප්‍රමාණයට සුවිම් වෙච්ච එකද හොඳ නැත්නම් ඊටාම සීම් එකද හොඳ නැත්නම් නොදැනී ගිය එකද හොඳ කියලා ඇහුවොත් ඒ යෝගාවචරයා කොයි උත්තර දෙයිද කියලා විශ්වාස කරන්න බෑ. රූප ලෝකෙට කැමති කෙනා නැත්නම් රූප අල්ලන කෙනා ගොරෝසු ආනාපානිය තමයි කැමති. ආ ඒක සිංහනට කැමතිත් නෑ වෙනස් වෙනවට කැමතිත් නෑ විපරිණාමයට පත් වෙනවට කැමති නෑ. එයා හයියෙන් ආය හුස්ම ගන්න පටන් ගන්නවා. එයා මොකද එයා හිතනවා මේ මට කාමේක කාම සංඥාව ගෙවන් කිරීමට උදව් වුණා වූ මේ රූප කර්මස්ථානීය උදේ ඉඳලා හැන්ද වෙනකම් ළඟ තියාගන්න ඕනේ. ඒක ගොරෝසුට අල්ලන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් යාට ගොඩාක් බණ කියන්න වෙනවා. අල්ලා ගන්නලද මේ රූප කර්මස්ථානේ ගොරෝසු නම් කෙලෙස් ගොරෝසුයි. ඒ අරමුණ සියුම් නම් කෙලෙස් සියුම්. ඒ අරමුණ ගෙවුන නම් කෙලෙස් ගෙවුනා. ඒ කදාකත් අහනති කතාවක්. මේ ධාම ආයාසයෙන් ලබා ගන්නාලද මුදුන්පත් කර ගන්නාලද මොනට මොන බා තියාහින්නක මේ අරමුණ කියලා කියන්නේ කෙලේශයක් කියලා කියන්නේ ගියාම කවුරක්වත් කැමති නෑ ඒ ඒ බව පිළිගන්න. මොන් සර්වඥාන්සේ ඒකක නිපාතේ දස මේ අංගුත්තර නිකායේ සඳහන් කරලා තියෙනවා. මම දවල්ුත් මතක් කරා ඒ ධර්මදේශනාවේදී තනාරම්මනා වික්කේ උපජ්ජති පාපකා කුසල ධම්මා නෝ අනාරම්මනා. තසින් ඒව ආරම්මනේ පහිනේ තං අකුසලම් පහියන්ති. මහණෙනි උපදින තාක්කලේ සුපදින අරමුණක් ඇතුව. අරමුණක් නැතුව නෙවෙයි. ඒ අරමුණ ගෙවි යොත් කෙලස් තියුණා. එනිසා මේ ආනාපානෙ දුන්නේ ඒක gedara ginilla සීප්පුක තියන වැඳ වැඳ ඉන්න නෙවෙයි. ඒක ගෙවෙනවා. ඕක ගත්තේ කාමේ සහ කාම සංඥාව දුරු කරන්න. හැබැයි මේ අරමුණත් ගෙවෙන සුළුයි. අන්නේ ගෙවෙනවයි කියලා කියන්නේ Tamanට තවත් පියවරකින් එතම් භව ඕගයක් දැන් අඩු වෙන්න පටන් ගන්නවා. ඒසා භවෝගේ අඩු කරන අසුළු අරමුණ පුළුවන් තරම් ගෙවම් කරන අසුළු ආකාරයට භාවනා කරන්න කියන්නේ ඉස්තරලා අපි කියන කොහොමද අරමුණ මතු කරගන්න කියලා. ඉතින් මේ මතු කරගන්න දෙන උපදේශයත් ඊට පස්සේ මතු කරගත් අරමුණ ගෙවම් කරන්න දෙන උපදේශයත් උංග දෙනකොට අජීර්ණයට යනවා. ඇයි මෙච්චර ආසාවෙන් මතු කරගත්ත දේ ඇයි දැන් ගෙවම් කරන්න කියලා. ඉතින් ඒ නිසා බුදුරජාණන් කියනවා ආනාපාන සති භික්කවේ ආනාපාන සති සමාධි භික්කවේ නෑ එහෙම නෙවෙයි කතාව පටන් ගන්න මුත්තස්සති සම්පජානස්ස ආනාපාන සති සමාධි භාවනාව න සංජානාම කියලා. මෝඩයට හොඳට සතිය පිහිටුමු නැති කෙනාට ආනාපානිය අල්ලන්නේ නෑ මානේ. මොකද ඒක වේලාවක එක අල්ලන්න ඕනේ. අල්ලන්න ඕනේ කාමයේ දුරුවන්. අහුණාට පස්සේ ගිවෙන්න ඕනේ. ආන ඔය දෙකම තේරුම් ගන්න නම් මුත්තසතිස අසම්පජානස නහං ආනපාන සතිය වදාන. එනිසා සියුම් අරමුණු වලින් ඊටාම සියුම් දෙයක්. ඒක ගන්නකොට ගන්න ඕනේ ඒක කාමේ සහ කාම සංඥාව ගෙවම් කරන්න. ගත්තට පස්සේ දැන් කාමේ සහ කාම සංඥාව නැත්නම් දැන් මේ අරමුණ හිමීට ගෙවෙනකම් කටයුතු කරන්න යෑම ඒ භව රාගය නැත්නම් රූප රාගය දුරුවන් කිරීමේ කටයුත්ත. ඒක ඉතාමත්ම අමාරුයි. භාවනාවේදී කාට හරි එක කියලා දෙනවා කියන එක අමාරුයි. අමාරු වෙන මොනවාක්වත් මේ මේ රූපෙට තියෙන කැමැත්ත නිසා. භව රෝගයේ සදනා රූපෙතමත්ටි ඇයිද ආලයකට මුළු කාම ලෝකෙම තියෙන්නේ මේ භව රෝගයේ හදන රූප වලට ආදරයක්. ඒක හොඳට පේනවා කාමේ සහ කාම සංඥාවෙන් කරපුවම අරමුණ බදාගන්න හැටි. අන්තිමම හරි බෞද්ධයට මේක උගන්වන්නේ. මොකද බෞද්ධය ඒ තරම්ම අර කාමයේ සහ කාම සංඥා අයින් කරන්න ගත්ත මේ අරමුණෙහි පුදුමාකාර බැඳිල්ලක් වෙනවා. එයා දන්නේ මේ ප්‍රයෝජන සරකලා මේක ගත්තේ සාපේක්ෂව මේක ගත්තේ මේක ගත්තේ ගෙවම් කරන්නයි එහෙම නැත්නම් මේ ගෙදර ගෙනියන්න නෙවෙයි කියන එක සාකච්ඡා කරන්න ගියාට පස්සේ ප්‍රසිද්ධ කියන්න පුළුවන් මේ පාඩම් බෞද්ධයට තේරෙන්නේ අබෞද්ධයට හොඳට තේරෙනවා. මේ පාඩේ නාකියන්ට නාකිච්චන්ට තේරෙන්නේ පොඩි දරුවෝට කියපුවම හොඳට තේරෙනවා. නාකියයි නාකිය කියලා බදා ගන්නවා මේක මොකාද මොකද්ද බදාගත්තා වගේ ඊට පස්සේ ඒක හෙල්ලුම් කෑවොත් වහකරනවා. ඉෂාද බඳගෙන අඬනවා. එයා දන්නේ මේ අරමුණ ගත්තේ කාමයේ අයින් කරකට පස්සේ මේ අරමුණ දැන් ගෙවන් වෙනවා. ගෙවන් වෙන්න අරපන් කියන එක අමාරුයි. ඒ තේරුම් කළ දෙන්න අමාරුයි. මං හිතන්නේ මං ඒක මේ වෙනකොට හොඳට තේරුම් කළ දුන්නයි. මං හිතනවා හෙට හෙට දවසේ මම උත්සාහ කරන පුළුවන් විදිහකට ධර්ම දේශනාවට ආපහු වෙන්නේ කියලා ආවට පස්සේ පොඩ්ඩක් කතා කරලා බලමු මෙච්චර උදව්වට ගත්ත මේ අඩේ ආනාපානයේ වැඩේ ඉවරනාට පස්සේ අතහැරලා යන ගමනක් තියෙන්න ඕන අඩේ අරන් යන්න ඕන කියන්නේ ගංගෙන් එගොඩ වෙන්න හදාගත්ත මේ පහුර ගංගෙන් එගොඩුනාට පස්සේ කර තියාන යන තරම් අමන වෙන්න එපයි කියලා බුදුහාමුදුරුවෝ කියලා කියනවා. ඉතින් එගොඩ වෙනකන් ගනින් එගොඩ වෙනකන් ඒක අම්මා මුත්තා වගේ බදාගන්න. ඒක දුන්න රසගන්ධය පාකලා දාන්න. නැත්තම් ඒකට තියලා යන්න. පුළුවන් වෙයි කියලා හිතනවා. පොඩ්ඩක් හිතක් දීලා බලමු. ඉතින් එතනින් මම අද දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. අපි මේ තේරුම් ගන්න හදන්නේ කාමෝගයට සාපේක්ෂව භවෝගය කියන එක. ඉතින් අපිටත් මේක තේරුම් කරන්න බැන්න නම් මුළු ලෝකේ කවුරක්වත් නැහැ මේක තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා පුළුවන් කියන සංඥාවේ බලන්න ඒ ප්‍රයෝජන සලකලා කටයුතු කරන්න. එතකොට අපිට පොඩි ඉඩක් හම් වෙයි මේ සෙල්ලම කරනකොට දිත්‍යෝග ඇති වෙන හැටි. ඒක ඊට වඩා ගැඹුරුයි. මේ පාඩම හරහා අපට යන්න පුළුවන් මේ කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන අද දවසේ ධර්ම දේශනාව නැත කරනවා. ශිරු දිනාට මේ දෙවෙනි කඩයිමත් දැන ගැනීමට මේ ධර්ම දේශනාවත් Tamange අත්දැකීමත් පොතේ දැනුමත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාවෙනිම අවසන් කරමු.